මේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන ਸਰවචන්නාංශ විසින් දේශිත භාවනා කරන අතර සෑහෙන දුරට ප්‍රසිද්ධ සූත්‍රයක්. මොකද බොහෝ භාවනා කරන අතර මේ විතර්කයෝ ප්‍රශ්න වෙලා තියෙන නිසා අපි මේකට කියන්නේ හිතවිලි කියලා. ඉතින් භාවනා කරනකොට මේ নানা ප්‍රකාර හිතවිලි වලින් වෙන බාධා අද කාලේ වගේ නෙවෙයි විතරක් නෙවෙයි එදා කාලෙත් තිබිලා තියෙන නිසා සර්වචන් වහන්සේට වුණා සවිස්තරව බෙදලා කපලා කොටලා විසිතුරු කරලා විස්තර කරලා දේශනා කරන්න වෙච්ච නිසා මේ වගේ සූත්‍ර අපේ සූත්‍ර පිටකයට ඇතුළු වුණා ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා ඒක ඉස්සරහට වටිනා වෙයි කියලා. ඉතින් සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා මේවා කටපාඩම් කරගෙන ඇවිල්ලා අද මේ වෙන තාක් අපි දක්වාම ඒ පරපරපුරෙන් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒක අද දිහා අද බලනකොට විශේෂයෙන්ම මේ ලංකාව වගේ රටක තේරවාදී රටවල් වලින් ලංකාව වගේ රටක විශේෂයෙන්ම බටහිර සංස්කෘතියත් එක්ක ගැටිලා මුසු වෙලා ගත කරනකොට අනෙකුත් රටවල් වලට වඩා මේ විතක්ක නිසා හිතවිලි නිසා මේ භාවනා මනසිකාරයක් සමාධියක් ඉස්සර කරගන්න බෑ කියන ගතිය මේ තේරවාද රටවල් අතර ටිකක් ප්‍රසිද්ධයි කියලා මම කිව්වොත් එච්චරම වැරදි නෑ. අනික රටවල් වල වයිච්චරම දැන් බුරුමේ වගේ රටක් ගත්තොත් තායිලන්ත වගේ රටක් ගත්තොත් ඒ ශ්‍රද්ධාව නිසා දෝ එහෙම නැත්නම් ඒකට මුහුරු වෙච්ච ජීවන රටාවක් නිසා දෝ යත්තන්ඩ විතක්ක තද බල ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ තරම්. ඒ නිසා ලාංකිකයන් අතර මේ සූත්‍රය සාමාන්‍ය භාවිතාවට පත් වෙලා තිනවා. කෙසේ නමුත් මේක සෑහෙන විස්තර විභාග සහිත සූත්‍රයක් නිසා කාගෙත් වගේ ප්‍රශංසාවට ලක් වෙච්ච සූත්‍රයක්. ඒගොල්ලෝ මේ සූත්‍ර නිමාවේදී එදා ਸਰවචනාංශේ සම්මුඛේ හිටපු ආය සාක්ෂි දරපු සංඝයා වහන්සේලාත් අභිනන්දනය කරලා තිනවා මේ විස්තර විභාගයේ ගැළපෙන නිසා විශේෂයෙන්ම පූර්ණ කාලීනව වැඩට බහැලා භාවනා කරන පිරිසකට බොහොම වටිනා තොරතුරු රාශියක් මේකේ තියෙනවා. ඉතින් ඒකෙදී විතක්ක ප්‍රශ්නය එහෙම නැත්නම් මේ හිතවිලි ප්‍රශ්නය එහෙම නැත්නම් ඇතුළත දොඩමලු ගතිය පිළිබඳ ප්‍රශ්නය ගත්තාම සරුවචන් වහන්සේ අධිචිත්ත මනියුත්තේන පන බික්කවේ බික්ුණා පංච නිමිත්තානි මානසිකාතබ්බානි කියලා මේ ප්‍රශ්නයට එක උත්තරයක් නෙවෙයි එක එකනාට එක එක තම තමන්ගේ භාවනා අවස්ථාවල වල හැටියට විවිධ උත්තර මාර්ගෙන් තමයි මේ ප්‍රශ්නයට අංග සම්පූර්ණ උත්තර සපයලා තියෙන්නේ ඉතින් ඒකේ පළවෙනි මේක තමයි අපි ඊයේ සාකච්ඡාට ගත්තේ අඤ්ඤ නිමිත්තං මනසිකාතබ්බං. ඒකට කියනවා අඤ්ඤ නිමිත්ත පබ්බය කියලා. මේ සූත්‍රයේ පළවෙනිම පර්වය පළවෙනි පුරුක ඒ තමන් ළඟ ස්වභාවයෙන් පවතින ඒ නිස්සමේ නීවරණ මිශ්‍රිත ඒ හිතවිලි පද්ධතිය වෙනුවට වෙනත් විදිහේ හිතවිලි පද්ධතිය හීලාචාර සීලාචාර හිතවිලි පද්ධතිය සભ્યත්තගත සීචවිලි පද්ධතියක් එහෙම නැත්නම් කුසල් මිශ්‍ර සෝබන චෛසික මිශ්‍ර හිතවිලි පද්ධතියක් අවශ්‍ය නම් පිටක්ක අවශ්‍ය නම් ඒ කෙලෙස හිතවිලි වෙනුවට ඒ වගේ කුසල් හිතවිලි පැත්තට වෙනත් නිමිත්තක් හිතට හඳුන්වා දීමේ අර අබ්බැහියට එන නිමිති විතක්ක හිතවිලි බැහැර කිරීම. ඒක අපි ටිකක් ඊයේ දේශනා අගහරිය සම්පින්දනය කළා ගත්තොත් අපි gedara dora ගත කරන ජීවිතය වස්තුකාමී ගැලී ගත කරන ජීවිතයක් පෘථග්ජන ජීවිතයක් ඒක නිසා හිත නිතරම කාම වස්තුන් එක්ක ඇලිලා කාම වස්තුන් එක්ක ඇලි ගලි වාසය කරන වෙන කුලයා කෙරෙහි ඝණයා කෙරෙහි ඇලිලා භෝග සම්පත්තිය කෙරේ ඥාති සම්පත්තිය කෙරේ ඇලී ගත කරනවා. ඉතින් ආට කවදා හරි තේරුණොත් මේ විදිහට ගත කරලා නිම කරපු කෙනෙක් මේ සංසාරේ අපේ પરම්පරාවක තිඳලා නැහැ. ඔක්කොටම මැරෙන්න වෙන්නේ අතෘප්තිකරව අසහනයෙන් එහෙම නැත්නම් සතුටෙන් නෙවෙයි. ඉතින් ඒක මේක කවදාකවත් ඉවර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක නිසා මම මේ පිරිසංගේ සමු අරගෙන හෝ පිරිසට හොරෙන් හෝ මම මේකෙන් පොඩ්ඩක් වින් වෙලා බලවුවොත් නරකද මේ වස්තුකාමය නැත්නම් මේ කාම වස්තුන් කෙරෙහි තියෙන මේ දාස භාවයෙන් මිදිලා විවේක වෙන්න කාය විවේකයක් වශයෙන් ගන්න අයින් වෙන්න ඕනේ කියලා හිතන හිතවිල්ල අම්මර හිතවිල්ල. ඒක එසේ මෙසේ නෙවෙයි ඒක තමයි එමෙදි එවැනි හිතන හිතවිල්ලක් ඇති කරන කෙනා තමයි ජීවිතයේ හැබෑ වෙනසකට මුළු පුරන කෙනා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒක සරුවච්චන් වහන්සේ වගේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරපු මේකේ බරසාරකම දාන්න සරුවච්චන් වහන්සේ වෙන කෙනාට බුද්ධුම විදියට ස්තුති කරනවා එයාට පෙන්නනවා සංදර්ශනය කරලා පෙන්නලා මේ සංසාරේ කාටද මේ කාම සැපය වස්තුකාමය කාම වස්තු පිළිබඳව මේ කඹුරණ කැඹිරිල්ල ඇති වෙලා ආධ්‍යාත්මයක් පැත්තට සදාචාරයක් පැත්තට ආගමක් පැත්තට නැමෙන්නේ ඒක අපි අර කියන සිංහලේ පුරුදු කරලා තියෙන කනකස් බෑව වියසිදුරෙන් අහස බලන්න වගේ කියලා කියනවා manussාත්ම භාවයක් ලැබීම. ඒ ලැබිච්ච manussාත්ම භාවයේ ක්ෂණ සම්පත්‍ය හොයනවා කියන එක පුදුමාකාර අමාරුයි. ඒක සරුවචනanse තමන් වෙත පැමිණිච්ච ඕනම කෙනෙකුට සන්දස්සේති කියලා පෙන්වලා දෙනවා. ඊට පස්සේ ඒක නා උනන්දු කරනවා මේ දේ කරගත්තේ තමන්නේ අපි අම්ල තාත්තලා අපි මේකට යොමු කරවන්නේ නැහැ කවදාකවත් නැහැ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ අපිට ගොඩක් බබාලා හම්බ වෙනවා නම් ගොඩක් පොත් ලියනවා නම් ගොඩක් කියලා මට්ටම් වලට යනවා නම් ඒගොල්ලෝ හරි කැමැතියි. නමුත් අපි ආධ්‍යාත්මයක් හොයාගෙන යනකොට අකමැතිත් නැහැ. මොකද ඇත්තොත් බුද්ධ ආගමේ හින්දා ඉතින් කියනවා ඉතින් දැම්ම හදිසි දෝකට පහුවෙලා ටිකක් ගියාම නරකද ඔයගොල්ලොත් ඒක ටිකම තමයි ඔයගොල්ලොත් දැන් දෙමාපිය වෙලා ඇතිනේ කොහොම තමයි කොක්ක ගහන්නේ හැබැයි ඒක මයි ආදර කරුණාව මාතෘ දෙනියස කියලා තමයි පොතේ එළිය වෙන්නේ හැබැයි වැන්නේ යන්නේ නම් අර පැත්තෙන් කොක්කම තමයි කෙසේ නමුත් ඒ මාතෘ දෙනියසත් gadu කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කියවෙනවා සංදර්ශනය කරන පුතේ උඹනම් කරගත්ත මේ වැඩේ එසේ මෙසේ එකක් නෙවෙයි. ඒක මායයට විරුද්ධව කරන ප්‍රධාන සටනකින් පිම්මක් පැනගනිලා. ඉතින් ඒකකට අනුකම්පා කරන, ඒකට ආශිර්වාද කරන, ඒකකට ගරු කරන ඇත්තෝ හරි අමාරුයි. හොයන්න අමාරුයි. මට මතකයි 88 අගෝස්තු මාසේ මම හිතන්නේ 23 වෙනිදා ඉස්ලාම නිස්සාරණට ආපු දවසේ මේ ගී ගියත් ඇරලා. බද්දම බද වරුසාවක්. බෑග් එකත් අරගෙන වෙන කවුරුවක්වත් හම්බුනේ නැහැ. කෙලිම ලොකු සංසිකාවට ගියේ. ඒකවල දැනගෙන හිටියා කොයි වෙලාවක හරි මම පැනලා එනවයි කියලා. ආ මහත්තයා ආවද කියලා ඇහුවා. මම බොහොම සන්තෝෂයෙන් මන්දට සුවා මාර පරාජයකින් මාර සටනකින් දිනාගත්තද නේ? මම ඉන්නේ ඇත්තටම ගැලවිච්චි නැට්ට ගැලවිලා ඒකෙන් කිරිවැක් කරනවා වගේ බොහොම මාරුවෙන් ඒ පැත්තෙන් ලොකු සාංශ කියනවා අද්ද මාර පරාජය කරගත්තයි කියලා. මේ පැත්තට යනකොට. ඉතින් එහෙම කල්යාණ මිත්‍රෝ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්මයි ජීවිතේ මම දැකලා තියෙනවා. ඒව පොඩි වැඩ නෙවෙයි. ඒව අපිට හම්බෙන වැඩ නෙවෙයි. ඉතින් එහෙව් එකේ බුදුහාමුදුරුවෝ හිටියානම් උන්වහන්සේ කොහොමදක් දන්නව මාතෘ සෙනෙහස. උන්වහන්සේ කොහොමදක් දන්නව ඥාතින් කෙරෙහි ඇති බැඳීම. උන්වහන්සේ කොහොමඩක් දන්නව වස්තු විචේ ඇති බැඳීම එව්වට පිළිබඳව සදාචාරාත්මකව ගරු කරන අතරේ එනතම් මේ සම්මුති සත්‍යයට ගරු කරන අතරේ මේ පිම්ම පණිනේ කාර්ය කියන්නේ ප්‍රවෘජිත කියලා කියන්නේ ගාල කඩාන ගිහි එකා කියන එකයි ප්‍රවෘජිත කියලා කියන්නේ වජ කියන්නේ ගාලට හරක් කොටක් අනුරාධපුරත් දැන්ඩත් කරන්නේ ඒකයි රෑ වෙනකොට උස්බිමක හරක් ටික ඔක්කොම දක්කලා කටුකම්බි වැටකින් වට කරනවා. ඉතින් ඊට පස්සේ අයිතිකාරය යනවා. ඉතින් හෙට උදේ ඇවිල්ලා ආයේ ගාලා හරියට පැත්තමයි හරක් තනකොළට යන්නේ. ඉතින් ඒතකන් ඉන්නේ නැතුව ගාල වැට කටුකම්බියට උඩින් පැනලා යන එක ඒක හරකෙක් වෙන්න බෑ. කටුකම්බිය ඇතුලේ ඉන්න ගාන හරකා. පණින එකාට තමයි ප්‍රවෘජිත කියලා කියන්නේ පැන්නා. ඌ ගේට්ටුවෙන් පැන්නා. ආන ඒ පැනිල්ල වනින්නේ තල්ල කඩාගෙන හරි ඒ මිනිස්යාගේ දෙනවා බුදුමාකාර මෙහෙයුමක් නේ. මේක සරුවචනසේ සම්දර්ශනය කරලා පෙන්වන එක තමයි ඉස්සල්ලාම <coughs> තමන් වෙත පැමිණිච්ච මේ නෙකම සංකල්පය ඇති කරගත්ත කෙනෙකුට කරන දේ. ඊට පස්සේ උන්වහන්සේ සමාදපේති කියනවා උඹ ඔය පැන්න පැනිල්ල ඇත්තට පුතේ උඹට තේරෙන්නේ නැහැ. උඹට උඹට උඹ පැන්න එක හරි නමුත් උඹට සමාදම් වෙන්න තේරෙන්නේ මේ ගත්ත පියවර. ඒ නිසා උන්වහන්සේ සුවිශේෂ ආශිර්වාදයක් කරනවා ඔප්නැංවීමක් කරනවා සන්දස්සේදී සමාදපේති. මේ පැනිල්ල ලේසි වැඩක් නෙවෙයි. ඔබ දැන් පැනලා ඒ නිසා මුන්ට මොනවත් කරන්න බෑ මැරෙන මොහොත දක්වාම ඕකම සීකරපන්. ඕකම සිහි කරපන් මේ නෙක්ඛම්ම සම්පත්තිය. නෙක්ඛම්ම සංකල්පේ. ඒක උඹේ තනි මේ ප්‍රයෝගයෙන් තනි කාය ශක්තියෙන් තනි සද්ධාවෙන් කරගත දෙය කියලා ඒකට පුදුම විදිහට ඒක සම්දර්ශනය කරලා පෙන්නකොට පේනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උපනෝපන්න ආත්මයක ජීවල් ජීවල් අතාරිමින් තපස් ශ්‍රමණ ධර්ම නැත්තම් තපස් ධර්ම රකිමින් ඒ කරපු එකේ ඒකේ තියෙන අමාරුව නැට්ටෙන් කිරියෙද්දි gediyak කඩනවා වගේ අමාරු හොඳටම දන්නවා. නමුත් ඒක තනි කෙනෙකුට කරන්න වෙන්නේ පුදුමාකාර හටනකින්. ඉතින් අන්නේ කෙනාට බුදුරජාන් වහන්සේ පුදුම විදිහට උනන්දු කරවලා ඒක සමාදපේදී සමාදම් කරනවා. ඊට පස්සේ කියනවා දැන් මේ ගිහිගේ අතහැරියා. අපි ආරණ්‍ය වාසී වුණා. ග්‍රහ නැත්තම් ගහක් යටට ගියා නැත්තම් රුක්ක මූලගත වුණා ඊට පස්සේ සන්දස් සමාදවේ සමුත්තේ ජේසි දැන් මේ පැමිණිල්ල අපි ගත්තොත් අපේ අතින් නිතරම වීතික්‍රමණය වෙන්නා වූ සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය වාගේ කායික දුස්චරිත එතෙන් බොරු කේලම් හිස් වචන පරස වචන වාගේ වාචික දුස්චරිත එහෙම නැත්නම් මත්පැන් පානේ වගේ දේවල් අන්නේ වීතික්‍රම මට්ටම කොයි වෙලාවෙ වෙයි දන්නේ මේ ගිහිගේ වාසයේ පෘථග්ජන වාසයේ ඒක දැනගෙන අනේ ඒ වගෙන් හික්මීමක් වශයෙන් තමයි පෙන්වන්නේ. මේ ගිහිගේ අතහැරීම කියලා කියන්නේ හිටියොත් ගිහිගේ වාසය කිව්වොත් සතුම් මැරීමෙන් තොරභාවය කියන එක බොහෝම අමාරුයි හිතා ගන්න. හොරකමක් නොකර ඉන්නවයි කියලා හිතා ගන්න අමාරුයි. කාමීත්‍යාචාරය කියලා හුඟ දෙනෙක් හිතන්නේ මේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කරන දිය කිසිං හමාර කර යුතු ග්‍රාම්‍ය ධර්මයේ කියලා. නෑ ඒක සියුම් පැත්තෙන් බැලුවොත් ලස්සන රූප බැලීමට තියෙන ආසාව, ලස්සන කන් කන් කළු සද්ද ඇහිීමට තියෙන ආසාව, තමන්ට සුවඳ මනාප සුවඳ බැලීමට තියෙන ආසාව, රස බැලීමට තියෙන ආසාව, විවිධාකාර යාන වාහන කොට්ට මෙට්ට වලට තියෙන ආසාව, එහෙම නැත්නම් පිරිමියෙක් කාන්තාවකට තියෙන ආසාව, ඉතින් নানা ආකාරයි. ඉතින් මෙව්ව එකතු වෙච්ච බලකඳවුර තමයි ගේ කියලා කියන්නේ. ගේ කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව රහසින් කළ යුතු දේවල් කරන්න හතර පැටින් පිටි ගහගෙන උඩින් වහලේ වහගෙන ලගින එක තමයි. මොකද ශිෂ්ටාචාරයේ බොහොම මෑත කාලේදී මිනිස්සු පුරුදුනේ. ඉස්සරෝ වගිරුවේ ගල්ලෙන් වල, ඉස්සරෝ වගිරුවේ වනේ. දැන් ඒකට කාමර හදාගන්න. ඕකට තමයි ගේ කියන්නේ. ඉතින් ඕකෙන් එළියට එනවයි කියන එක, ඔය එලිපත්ත පනිනවයි කියන එක ඒක ලේසි නෑ. අපි මේ ශිෂ්ටාචාරය කියලා පෙන්වන්නේ ඔය ඔය ගිනිගේ වසන එකනේ. බුදුරජාණන්සේ කියන්නේ ඔකෙන් පණින එක කියලා. ඕක ගාල කඩහන යන හරකෙක් වගේ පැනපන්. පැනනට පස්සේ උන්වහන්සේ දෙවෙනි වතාවට උත්තේජනය කරනවා. දැන් උඹට මේ වීතික්‍රම කෙලෙස් එහෙම නැත්නම් සමාජ නීති උල්ලංඝනය වීමක් බොහෝ කොට අමාරුයි දැන් වනවාසී ජීවිතේ. ඊට පස්සේ උඹට තියෙන්නේ පරිඋත් ทาน භූමිය. එහෙම නැත්නම් මේ ඒ හිතට පැන නගින අනුන්ට නොපෙනෙන කෙලස් ටික අපි නීවරණ ධර්ම කියලා කියනවා. අනේ නීවරණ ධර්ම පිළිබඳව දැන් දත හපාගනින්, වැරගනින්, කැසපොට ගහගනින්. ඒකට තමයි සමුත්තේජනය කියලා කියන්නේ. ඉතින් අර කෙනාට අච්චර අමාරු විශාල කැපකිරීමකින් කරපු ඒ අබිනිෂ්ක්‍මණය එහෙම නැත්නම් නික්කම්මයට පස්සේ තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ. තපස පටන් ගන්න තියෙන්නේ. භාවනාව පටන් ගන්න තියෙන්නේ. Brahmachari ජීවිතේ පටන් ගන්න තියෙන්නේ. අරණ්‍ය වාසය පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ඒකට සමුත්තේජනය කරනවා. අර ඇත්ත තමයි. ඒක මූලික සුසුකම් තමයි. දැන් ඉතින් ටිකෙන් ටිකෙන් ටිකෙන් අරණ්‍ය වාසයට පුරුදු වෙලා, පැවිදි ජීවිතයට පුරුදු වෙලා, යෝගාචර ජීවිතයට පුරුදු වෙලා ඒ විතික්‍රම භූමිය එන ප්‍රශ්න ගොඩක් නැත්නම් ගමෙන් එන ප්‍රශ්න ගම පිළිබඳ විතක්ක අඩු කරගත්තට අරණ්‍ය වාසයට ඇවිල්ලා අරණ්‍යින් එන විතක්ක කියලා වෙනම જાතියක් තියෙනවා. අරණ්‍ය ජීවිතයේ තියෙන අඩුපාඩුකම් නිසා එන විතක්ක ගොඩක් තියෙනවා. මෙව්ව හිතට පැනනගින්නේ නීවරණ වාසයෙන්. ඒ නීවරණ නීවරණ වෙන්නේ ඔය සමුත්තේජනේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුතෝ උඹ කාමවස්තුන්ගෙන් අතහැරියට වස්තුකාමයෙන් වෙන් වුණාට ක්ලේශකාමයෙන් ඔබ එලෙවෙලව පහර දෙනවා. ඔබ යමක් ප්‍රියසේ ඇසුරු කරා නම් ගමේ වාසයේදී, gedara වාසයේදී ඔබ කැලේට ගියාට ඒ තේරම පිටිපස්සෙන් එලවනවා. ඒ නිසා වස්තුකාමයෙන් අයින් කරාට ක්ලේශකාමයෙන් එලවනවා කියනක ලේසි නෑ. මේ කිඹුලගෙන් බේරුණාට gedara ඉන්න හූනගෙන් බේරෙන්න බෑ. කිඹුරගෙන් බේරෙන්න පුළුවන් හූන තමයි කිඹුලට වෙදකම් කරන මිනිස්සයා වෙදා හූනගෙන් අනතුරක් වෙයි කියලා වටතිර ඇදලලු වෙදකම් කරන්නේ. කිඹුලා ගාව පේනවා ඒ විසට හූණු විස හරි විසයි. ඒ වගේම තමයි වස්තුකාම අයින් කරපේකනාට ක්ලේශකාමයේ පුදුම විදියට වද දෙනවා. ඒක කවුරක්වත් යෝගාචරයේ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ හිතන්නේ මම ණයෙන් වෙන් වුණා වස්තුයෙන් වෙන් වුණා අරණ්‍යාව දැන් වැඩේ හරි මම දැන් කෙලින්ම උද්‍යප්පේ ඥාණයට යයි මම කෙලින්ම සංකාරූපේක්කාවට යයි ඉතින් පාණ්ඩිතකම් කෙලිනවා. පාණ්ඩිතකම් තියා gedara ඉන්න වගේ විනාඩි 5ක් එක තැනක ඉන්න බැරුව යනවා. මේක ඔක්කොම ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒක ඇවිස්සෙන්නේ නැහැ වස්තුකාමේ ඉන්න තාක්කල්. කාම වස්තුන් අතර ඉන්නකොට ඒක ඇවිස්සෙන්නේ නැහැ. ඒකෙන් අයින් කරපුව ගමන් වනමුකේ පෑදුවාට පස්සේ වනමුකේ රිදෙනවා වගේ එන්න පටන් අර ගන්නවා රොස්සියෙම ඇවිස්සලා. ඒක බුදුරජාන් වහන්සේ ওই යන ආධුනිකයට වැඩිය හොඳටම දන්නවා. ඉසා කියනවා වීතික්‍රම කෙලස් අයින් කරපුව ගමන් පරිඋත්ථාන කෙලස් කියන නිදිගත් කෙලස් නැගිටිනවා. යකාට දුම්බල වරම ගැහුවා වගේ මායම් වෙලා ඉන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාවචරයට එතනදී බුදුහාමුදුරන්ගේ මේ සමුත්තේජනය අවශ්‍යයි. දැන් ඉතින් තොවිලෙට ලෑස්ති වෙයන් දුම්බල හොයපන් පුවක්මල් හොයපන් අනසු බැඳපන් දෙකොණ විලක්කු වහද්දපන් බෙර ගහපන්. දැන් ඉතින් තොවිලෙන පටන් ගන්න ඕනේ. ඉතින් එතෙන්ට යනකොට බුදුරජාණන් වහන්සේ ගා විතරයි ආයුධ උපකරණ තියෙන්නේ. ගිහි ජීවිතේ අපි දන්නේ දැනෙන්නේ මොකවක්වත් පාවුද නැහැ. ඒක දන්නේ ඔක්කොම වස්තුකාමයට සහ කාම වස්තුවලට විතරයි. ඒ වස්තුව කාමෙන් ඇති වෙන ක්ලේශකාමෙන් අතරකරනද අපි ළඟ මොනම ආයුධයක්වත් නැහැ. අපි හසරණයි, අපි අනාතයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එක එක කියන අපිට මොන විදිහෙන්ද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ? කොහොමද ඒක අහන්නේ? ඔබ මූල කර්මත්තානේ භාවනා කරගෙන යනකොට කොච්චර වෙලා ඉන්න පුළුවන්? මොන ඉන්නවද මේ පවුල කර්මස්ථේ පටන් ගන්න ඉස්සලා ඕන් හිතවිලි එනවා. ඕම් මధుරෝ විදිනවා. ඕම් කවුරු හරි කහිනවා. ඕං අඟරිදිනවා. ඉතින් යෝගාවචරයාර දැන් උපම් බබෙක් වගේ ඉතාමත්ම බොළඳ වෙලා. ඉතාමත්ම අර්ශනි අසරණ තත්වෙන් ਸਰුවචනන්සිට හෝ ඒ කෙනාට කියනවා ගෙදර ඉන්නකොට මම කොහොමඩක්වත් පැය භාගයක් හමාරක් භාවනා කරනවා දැන් නම් ඉඳ ගන්න බෑ. ඉඳ ගත්ත ගමන් මේක ඇවිස්සලා එන්න පටන් අර ගන්නවා. ඉතින් එකට එකට එකට එකට ඒ ඒ වීතික්කම පරිඋත්තාන කෙලෙස් වලට බෙහෙත් දෙන්න තමයි අර ඊයේ අපි කතා කරපු අඤ්ඤ නිමිත්ත පබ්බය කියලා කියන්නේ ගිහි ගෙදරින් එන්න පුළුවන් ඒ ගේයසිත දෝමනස්ස ගේදර ඉන්නකොට ඇති වෙන අසහන දෝමනස් වෙනුවට එයා දැන් නෙක්ඛම්මසිත දෝමනස්සේ ගත්ත වෙන නිමිත්තක් ගත්තා. ගෙදර දොරේ නෑයින් එක්ක නෑ දැන් වස්තු භෝගත් එක්ක නෑ කාලසටහන වෙනස් කරා වෙන ආචාර පද්ධතියක් වෙන භාවනාවක් වෙන කාලසටහනක් කරගෙන යනකොට ඒ ආරණ්‍ය වාසී නැත්තම් නෙකමසිත දෝමනස් වෙනවා. ඒ දෝමනස්ය ආවට පස්සේ ඒ දෝමනස්යට කියන්නේ අපි අර නිමිත් වෙනකොට මේ නිමිත් දුන්නයි කිය. ඒක බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ අර කාම වස්තු අයින් කෙරුවට පස්සේ කාම සංඥා හිතට එනවා, ඇවිස්සෙනවා. ඒක ස්වභාවිකයි. ඒකට රූපයක් දාන්න ඕන. අත්දැකිය හැකි ප්‍රත්‍යක්ෂ කළ හැකි අස්පනා අපිට පේන රූපයක් ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආස්වාස් ප්‍රස්වාස් නැත්නම් පිම්බීම හැකිලි නැත්නම් අවිජින රූපය හෝ වම දකුණ නැත්නම් එදිනදා වැඩ කරනකොට තමන්ගේ ඉරියව්ව හෝ ඒකත් එක්ක අතුල්පතුල් වන සිදුවෙන ප්‍රධාන වශයෙන් සිටින ස්පර්ශයේ ගැටුම දිහා බලාන ඉන්නවනම් අර ගේහසිත නෙක්කම්මසිත එන දෝමනස්ස වෙනුවට කයේ හිත පැවැත්වීම තමයි අඤ්ඤ නිමිත්තං මනසිකාතබ්බං කියලා කියන්නේ අර දුක් දෙන කරදර දෙන අසහනකාරී හිතවිලි වෙනුවට රූප නිමිත්තක් කායानुපස්සනාවක් එහෙම නැත්නම් ඉරියව්ව හිත දැම්මට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රයත්නය වෙන්නේ මේ කයේ හිත පවතින තාක්කල් වර්තමානයේ ආස්වාද ප්‍රසාරයේ හිත පවතින තාක්කල් ඒක උදාසීන අරමුණක් ඒක ප්‍රමාණවත් වෙනවා කාමේසා කාම සංඥාව දුරු කරා. ඒ නිසා කාමේසා කාම සංඥාව දුරු කිරීම සඳහා රූපාරම්මණයක් ගන්නයි කියන එක තමයි කායනුපසනාව කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා ඉඳගෙන ඉන්න ඉරියව්ව බලනවා. ඒව නැත්තම් ඒ ඉරියව්ව තුළ වඩාත්ම සක්‍රියව පේන ක්‍රියාකාරකමට නැත්තම් ක්‍රියාපද්ධතියට හිත යොදවනවා. ඉතින් ඒ ක්‍රියාපද්ධතිය තමයි උන්කක් වෙලාට මේ ආස්වාස් ප්‍රසවාස වාතය එමොද හුස්ම එහෙම නැත්නම් පණනල. ඒක තමයි ඉතින් අන්තිමටම සිද්ධි අඩු වෙනකොට පේන්නේ. ඉතින් ඒක ආස්වාද ප්‍රසවාස වශයෙන් හෝ පිම්බි මැකිලින් වශයෙන් බලාන ඉන්නකොට යම් තාක් ඒ හිත කඹේ ඇවිදින්න වගේ තනියේ දණ්ඩක යන්න වගේ තනි කෝච්චි පිටක ඇවිදින්න වගේ එනේන ආස්වාසේ එනේන ප්‍රස්වාසේ නැත්තම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන හිතවිල්ල ඉන්නා තාකල් ග්‍රාම සංඥාව නැහැ අරඤ්‍ය සංඥාව නැහැ මම දැන් මෙතන ඉන්නවා කියන සංඥාව තමයි තියෙන්නේ. ඒකට අපි කියනවා අඤ්ඤන් නිමිත්තක් මනසිකරෝති. වෙන නිමිත්තක් ගන්නවා අර gedara කොට ඉන්නකොට තියෙන රණ්ඩු සරුව ලේපෙන් කරච්චලේ නෙවෙයි දැන් තියෙන්නේ කයත් එක්ක ඉන්න එක. නමුත් ඒ වගේ ඉඳගත් පමණින් ආශ්‍රද ප්‍රසවාසයේ හිත දාගන්න එහෙම නැත්නම් ඉඳගත් පමණින් ඉඳගත් ඉරියව්වේ හිත පట్టල කරගන්න හම්බ වෙන්නේ එසේ මෙසේ දක්ෂයෙකුට නෙවෙයි. ඒ හිත ගත්තත් වර්තමානෙට හිත ගත්තත් ආස්වාද ප්‍රසවාසෙට ස්වල්ප චිත්තක්ෂණ ගානකින් තප්පර ගානකින් නැත්නම් ආස්වාද ප්‍රසවාස දෙක තුනකින් හිත ඇඟට නොදැනි පැනලා යනවා. නොකිය පැනලා ඒ පණින හැම වෙලාවෙම අපි මේ අඤ්ඤ නිමිත්තන් මනසිකරෝති කියලා නැවතත් කයට ගන්නවා. නැවතත් ආස්වාද ප්‍රසවාසයට ගන්නවා. නමුත් මේක යෝගාවචරය හෙම්බත් කරන සුළුයි. සමහරට යෝගාවචරයට මේක නිකන් ලාහට ගෙම්බෙකුතු කරනවා. එක ගෙම්බෙක් දානකොට දෙන්නේ පැනලා. ලාහ කියලා කියන්නේ විවෘත භාජනය. ගෙම්බෙකුතු කරන්න බෑ විවෘත භාජනයකට. ඒක කට තියෙන මල්ලක් වෙන්න ඕන. දැන් යෝගාවචරයාගේ භාජනේ ලාහක් වගේ. ඉතින් ලාසට ගෙම්බ දැම්මට පයින්. ඒ නිසා අරමුණේ හිත පිහිටනවා පිහිටනට වැඩි වේගෙන් පයින්. ඉතින් ඒක නිසා මේ අඤ්ඤානිමිත්තම් මනසිකරෝති කියන එක සමහරලාට පරදින සටනක් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න පටන් ගන්න එතනින්. යම් කෙනෙකුට පුළුවන් නම් මේ මාර යුද්ධෙන් දිනන්න එහෙම නැත්නම් ගිහිගේ නැත්නම් නිකම්ම සංකල්පයේ එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරලා ඒ අබිනිෂ්ක්‍මණය කායක වශයෙන් කරාට ඒක චිත්ත විවේකයක් බාටපත් කරගන්න මම දැන් මෙතන ඉන්නවා කියන හිතවිල්ල පාත්තන්න පුළුවන් නම් පළවෙනි ප්‍රයත්නෙම සාර්ථකත්වය ලැබෙනවා. ඒකට අපි අවස්ථාව දෙන්න ඕනේ. නමුත් ඒක හරි නොයන්න ඉඩ තිබේ. හරි නොයන්ඩ ඉඩ තිබේ. අරමුණේ තිබ්බට මොකද පයින්? ආයෙත් තිනු ආයෙ පයින්. මේ සමහර කොට මේක මන් දෝත්සහය කරන සුළුයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අද පෙන්වන විදියට ආදීනව උපපරික්කිතබ්බෝ මෙයා මේ පිරිසිදු කඹේ ඇවිදිනව වෙනුවට මේ පිරිසිදු ඒදණ්ඩ යනව වෙනුවට නැත්තම් මේ පිරිසිදු ඒ කෝච්චි පිල්ල යනව වෙනුවට කොච්චර කැමැත්තෙන් චන්දුප සංහිතං දෝසුප සංහිතං මෝහුප සංහිතං කියන ඡන්දයේ ద్వේෂයේ මෝහයේ තියෙන හිතිවිලි වලට පයින්නවද මෙච්චර මේ ලස්සන මේ බුදුහාමුදුරුවෝ ඉඳද්දී අනික් අයට අනික් අය පැත්තට අදිනවා මේ ඉස්සරහා සද්ධර්මයේ තියෙද්දී සද්ධර්මයට අදිනවා මේ ඉස්සරහා තමයි සංඝයා වහන්සේනමක් වෙන්න පුළුවන්කම තියෙද්දී අර අම්මු කිහිකමට අදිනවා මේ තරම් ලස්සන සීලය කොච්චර දුස්සීලව ඉඳලා හරි කමන්නේ දැන් සීලයට නගාගත්ත හිත කොච්චර ඉක්මනට ආය අසුචියට පයින්නවා දුස්සීල කවුණ පයින්නවද අපි කොච්චර නංගලා තිබ්බත් එතන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිදත්‍යයක් තියෙනවා සීලෙත් තියෙනවා හොඳටම පහු වෙනකොට නම් හොඳටම තේරෙනවා නමුත් හිත පණින පැනිල බලනකොට චි කියලා හිතෙනවා මගේ හිත නෙමෙයි මම මේකනේ මේ රැයට දවල්ට උතුරුල් කරගෙන බුදියාගත්තේ මේකනේ කේකටනේ කැව්වේ මේකනේ පෙව්වේ මේකනේ සෙන්සුඳ ගාගා සලකැව්වේ නමුත් මේකම් මගෙත් එක්ක නෙවෙයිනේ මේක කවදාවත් මගේ හිතසුව පිණිස කටයුතු කරන්න කරන්නෙම ඒකට හාත්පසින්ම හරි අදුකම් ඉතින් ඒ වෙලාවට සරුවචනාංශේ දෙන උපක්‍රමය තමයි මේ අරමුණේ ඉන්නව වෙනුවට නැත්නම් මම දැන් මෙතන කියන අරමුණේ ඉන්නව වෙනුවට නැත්නම් මේ ආස්වාස ප්‍රසවාස කියන අරමුණේ ඉන්නව වෙනුවට නැත්නම් සක්මන් කරන මේ වම තියනවා දකුණ තියනවා කියන අරමුණේ වෙනුවට එහෙම නැත්නම් අනිකුත් වැඩක් කරනකොට ඒ වැඩේට එළඹ සිටනවා වෙනුවට මේ පණින පැණි මේ පණින්නේ කාගේ න්‍යාය පත්‍රයටද මේ පණින්නේ කාට ආධාර වෙනිසද? තන්නි කර කාමී. තන්නි කර චන්දුප සංහිතං අපි නොදන්න ආශාවල් අපි නොදන්න විදියට ඒව ඇදලා ගෙනියන්නේ හරියට බිලිය ගිලපු මාළුවෙක් වතුරින් උඩට ඇදලා ගන්නවා. බිලිය ගිලින ගන්න හරි රසමස උලක් මාළුවාගේ කපට අම්මා අප්පා මුත්ත කාලවත් හම්බෙච්ච නිසා රසමස උලක් හම්බෙන්නේ. ගහපු ගමන් ඇතුලේ බිලිය ඇමුණුනාට පස්සේ කොක්කේ තමයි. ඊට පස්සේ කතා දෙකක් නෑ. ඒ මාළු කාර්යයත් මාළුවගේ හැම වදිනකන් ඉන්න ගැස්සුවාට පස්සේ මාළුවට ආය අවස්ථාවක් හම්බෙන්නේ අයිතිවාසිකම් පිළිබඳ හටම් කරන්න. ගොඩ. ඒ වගේ තමයි මෙච්චර ලස්සන වර්තමාන මොහොත තියෙද්දී අඤ්ඤ නිමිත්තන් තියෙද්දී ඒක පිටපයින් එක දකින්නකොට ඒකට දුක් නොවෙන ඒකට කම්ප නොවෙන ඒ ගැන පශ්චාත්තාප නොවන කිසිම පෘතජනෙක් නැහැ. ඒ ආර්යත් මාර්ගයට ගමන් කරපු ආර්ය මාර්ගයට ගමන් කරපු සීක භූමියට ගමන් කරපු හැම කෙනාටම තේරෙනවා මම මෙතෙක් කල් ආලයෙන් වැඩුවේ මේ පුතා නොවේදෝ කියලා තේරෙනවා පුතා ඇවිල්ලා වෙඩි තිනකොට සිංහභාවයේ පුපුරන්න කියන්නේ සිංහ ඇවිල්ලා මේ සිංහ සිංහභාව ඇවිල්ලා බය නැතුව තාත්තා ළඟට ගිහිල්ලා තුන්වෙනි විපාරෙන් ඇතා බිම වට්ටනකොට කියනවා අනේ මේ මස් මාංශ වලට හදන්න මං කොච්චර මහන්සි වුණාද? මං ආලෙන් වැඩි මේ පුතා නේද? ඒ පුතාට විතරයි සිංහකාට යන්න පුළුවන් අනික කෙනෙකුට එන්නත් බෑ. ඌ නේද මට තියන්නේ. ඒ නිසා අපි මෙතෙක් යමකට ආදර කරාද ඒක ඒකාන්තයෙන්ම අපිට විදිනවා. යමකට ප්‍රේම කරාද ඒක ඒකාන්තයෙන් විදිනවා. ඒක නිසා භව රෝගය සදනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ කියලා කියනවා. කෝසපතා මේ සංසාරේ භව කෙලවර වේ නිර්වාණි. මිතෙක් කල් කරපු හැම එකම එළවලෝ පහර දෙනවා. ඉතින් යෝගාවචරය රහිතෙන්නේ එහෙම මේ මේ කලොඳ පස්සෙන් එළවන කතාවක් නෙවෙයි මේ ළඟ ඉන්න එක නම් කහින එක ප්‍රශ්න කියලා හිතෙන්නේ. මේ වහිනකොට එන සීතල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන මේ කොහෙන් හරි අප මధుරෙක් ගිදින එක තමයි යාට දෙනිය සම්පූර්ණ ආත්මවාදීව බලනවා. මේ අනිකුල්ලන්ගේ සපෝට් එක තියෙනවා නම් මට භාවනාව කරත හැකි. කවදාකවත් හිතන්න මේකේ හේතුඵල ධර්මයේ Taman තුල තියෙන එක. ඉතින් හැම වෙලාවෙම චෝදනා කරනවා. හැම වෙලාවෙම අඩුපාඩුකම් හොයනවා මේක සම්පූර්ණ කරගන්න බැරි බාහිර හේතු නිසායි කියලා. ඉතින් ඒක ਸਰවඥාන්සේ දැනගෙන මතක් කරලා දෙනවා උඹ ඔය මෙච්චර පිරිසුදු මාර්ගයක් මෙච්චර සහතික මාර්ගයක් තියේදී පණින දේ මේ පණින්නේ මේ සද්දෙට ඇති ද්වේෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නන්දමාලනි අමරදේවගේ සින්දුවක් නම් ආශාව නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ සද්දයක් එනකොටම ඡන්ද දෝෂ දෙක පහළ වෙනවා. එක්ක කැමැත්ත එක්ක අකමැත්ත පහළ වෙනවා. ඉතින් අපි අර උදාසීන මධ්‍යස්ථ අරමුණේ ඉන්නවට වඩා ඒ රාගය පහළ කරන හිතවිල්ලකට හෝ ද්වේෂය පහළ කරන හිතවිල්ලකට පුදුම විදියට ඒ ෆයිට් වැඩි පික්චර් එකක් බලන්න කැමතුණා වගේ අපේ හිත ඉක්මනට පයින්. පයින්කොට තේරෙන පටන් ගන්නවා මෙච්චර ලස්සන පැහැදිලි උදාසීන අරමුණ තිබුණාට ඒක හරි නීරසයි. ඒක හරි මේකාකාරයි. ඒ වෙනුවට සිද්ධි බහුල ඡන්දේ හෝ ද්වේෂය හොඳයි. එතකොට රූපයක් පේනවා. ශබ්දයක් ඇහෙනවා. ගඳක්, රසක්, පහසක්, හිතවිල්ලක්, වේදනාවක්. එන හැම දෙයකින්ම අපේ හිතවිල්ල එක්ක ඡන්දෝප සංහිත වෙනවා එක්ක දෝසූප සංහිත වෙනවා. ඡන්දයට සහ ද්වේෂයට පැනපු ගමන් ඒක පුදුමාකාර වේගයකින් අපි සම්බරභාවයේ කඩලා අපි වර්තමාන මොහොතෙන් පන්නලා අපි ඒ කෙලෙස් භූමියට ඇදලා දානවා. අපි ආයෙත් පරිඋත් ทาน භූමියට ඇදලා දානවා. කෙලෙස් නැගිටිනවා. හිතේ තිබුණ කෙලෙස් අර බාහිර එන සංඥා එනකොටම නැගිටිනවා. ඉතින් අපි ඒ වුණාට තාම සතෙක් මරණ මට්ටමට වීතික්‍රමණය වෙන්නේ නැහැ. හොරකමක් කරන මට්ටමට වීතික්‍රමණය වෙන්නේ නැහැ. කාමීත්‍යචාරය කරන මට වීතික්‍රමණය වෙන්නේ නැහැ. බොරු කේලම් හිස් වචන පරිසරෙන් යන වචනේ දොඩන්නේ නැහැ. නමුත් ඇතුලේ පේනවා මේ විදිහට ගියාම තමයි මේ පරිඋත්ථාන වෙච්ච කෙලෙෂෙන් තමයි අර වීතික්‍රමණය කරන කෙලෙස් දක්වාම ඝන බහල වෙලා මෝරලා යන්නේ gedara dore හිටියන. දැන් මෙතනදී යෝගාවචරයට පුළුවන් වෙනවා වීචික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව, ඒ කියන්නේ අතපය හොල්ලන්නේ නැතුව ඇතුළෙහි Tamanට පහ වෙන්නා වූ මේ නීවරණ ධර්ම නැත්නම් මිච්ඡ විතක්ක අඳුනගෙන මම මෙතෙක් කල මෙව අඳුනගත්තෙත් නෑ. එහෙම නැත්නම් කියනවා 100 100ක් හිටියේ මෙව්වත් එක්ක කිසිම දවසක මම මේ ආනපානෙත් එක්ක ඉඳලා නෑ වර්තමාන මොහොතේ ඉරියව්වත් එක්ක ඉඳලා නැහැ. සක්මන් කරලා නැහැ. භාවනා දාන ගන්න ඉස්සර වෙලා. ඒතකොට මම හිතියේ 100%ක්ම මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මෙව්ව එකකින්වත් එක චිත්තක්ෂණයකටවත් අර්ථ සිද්ධියක් සැලසෙනවද? මට අර්ථ කුසලයක් සිද්ධ වෙනවද? මෙව්ව ඒකාන්ත කන්‍යම් මරණ්‍යම් කියාගෙන ඉන්න වද කියුවා. මේ කොච්චර ඉක්මනට මේ පිරිසුදයක් අඳුන්ලා දීපු ගමන් ඒකට විරුද්ධව හටන් කරනවා. උද්ඝෝෂණ කරනවා. කරලිවල මාව මේ පැත්තට වටනවා මේ පැත්තට වටනවා. එතකොට තමයි තීරණ පණන් අරගන්නේ. මෙතෙක් කල මේව අඳුනාගත්තේ නැතුව ඉන්න තාක්කල් බොහොම ජයට අපි හිටියා. හිටියේ මේක නිසා ප්‍රශ්නිකුත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ විකල්පයක් දානවා. අඤ්ඤ නිමිතං කියන්නේ විකල්පේ. විකල්පේ මොකද්ද? ඒටත් කෙලෙස් නැහැ මෙහෙටත් කෙලෙස් නැති මධ්‍යස්ථ හැබැයි නිකන් ඇල්ලතර වගේ තියෙන මේ වර්තමාන මොහොත එකක් අපි ඒක දන්නේ අපි දන්නේ මේ වර්තමාන මොහොත නිවන කියලා. අපි ඒ වෙනුවට අයියෝ ඒට වැඩිය හොඳයි මේ රුවන් වෙලිසෑවට සාදු සාදු කිකියා සමම්මල් මච්චි සමම්පිච්ච මල් ලක්ෂයක් පූජා කරන්න නැත්තම් අඩු ගන්න ඉලක්කමවත් තියෙනවනේ යම රජුරවන්ට ගිහිල්ලා කියන්නේ ලක්ෂික පූජාවක් කරුවා කියලා දැන් මෙතෙන් නිකම්ම නිකන් හිතර මේ මම දැන් මෙතන කිව්වහම නිකන් ඇල්ලතර බොනවා වගේ. ඔන්න අපේ බුද්ධහම. ඒසම් කොච්චර කාලයක් යයිද ඔය ඔක්කොටම වැඩිය හොඳ දේ තමයි පරිඋත්ථාන කෙලෙසුත් නැහැ වීතික්‍රම කෙලෙසුත් නැති මේ සුද්ධ භූමිය මේ වර්තමාන මොහොත අපි මනුස්සයත්ත් මනුස්සකමත් එක්කම උපයපු දෙයක්. ඒක තැනකට බැඳිලත් නැහැ. ඒක කාලයකට බැඳිලත් නැහැ. ඒ නිසා ඒකට ක්ෂණ සම්පත්තිය කියනවා. මේ ක්ෂණ සම්පත්තිය මිච්ඡර ලස්සනට නොමිලයේ කාටවත් බාධා කරන්න බැරුව තියෙද්දී මේ විතක්කයෝ අපි එහාට මෙහාට අදින හැටි මේ ඇදගෙන ගිහිල්ලා කොහෙටද ගෙනියන්න හදන්නේ? ආන්නේ ගෙනියන්න හදන තැන ආදීනව සැලකීම තමයි දෙවෙනි පර්වයේ වෙන්නේ. ඒක ටිකක් අර අඤ්ඤන් නිමිත්තම් මානසිකාතබ්බන් කිව්වට වැඩිය ටිකක් තාක්ෂණික පැත්තක්. එහෙම නැත්නම් මනෝචිකිත්සාවට කිට්ටු පැත්තක්. ඇත්තටම කියනවා නම් එවැනි චන්දූප සංහිත චරිතයකට මම මේ මූල කර්මස්ථානේ ඉඳද්දි මගේ හිත ගියේ ආශා කරන දෙයකට කියලා මේ ආශා කරන දෙයට තමයි චන්දුපසංගීත කියන්නේ. මේක තමයි රාගය කියන්නේ. මේක තමයි සංසාරට බඳින්නේ කියලා තේරුම් ගන්න බෑ. මොකද එයා හිතන්නේ රාගයේ సౌందර්යයක් කියලා. එයා හිතන්නේ ඒක මනනන්දනීය දෙයක්. ඇයි හද්දෙයනේ ඉතින් මේ సౌందර්ය රස විඳහම මොකක්ද ඇති වෙන්නේ? කියලා එයා තර්ක හදා ගන්නවා. సౌందර්යය. ඉතින් මේ ධම්මපදේ කතාවක් තියෙනවා. කතා ගාතාවකට අටුවාව සපේනකොට කියනවා මේ මිනිස්සු විශාල පිරිසක් පුංචි පිරිසක් නෙවෙයි ලොකු පිරිසක් ඇවිල්ලා සවැත්නුර ජේතවනාරාමේ ਸਰුවචනාංශයට කියන අද උදේ ඉඳලා අපි මේ විවිධ ආකාරයෙන් මේ ත්‍රිවිධ රත්නය හඳුනාගත්තා. ඉතින් අපිට එන්න එන්න එන්න එන්න ගරුසරු කුසල් සිද්ධ කරගන්න පුළුවන් වුණා දාණයෙන් පටන් අරගෙන ස්වාමීන් වහන්සේ අපට අනුග්‍රහ කරන්න තුන්ව රාත්‍රියක් මුළුල්ලේ බණ කියන්නේ. අපි ඔක්කොමලා කැමති මුළු රාත්‍රියම බණ අහන්න කියලා. ඉතින් බුදුරජාණන්සේ ධම්මකතික ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියනවා මේ මිනිස්යන්ට අනුග්‍රහ කරන්නයි කියලා. ඉතින් අනුග්‍රහ කරනකොට පළවෙනි ධර්ම පාරේදී බණවර කියලා කියන එකට හැන්දෑවේ 6 ඉඳලා මේ රෑ 10 වෙනකම් පැය 4ක බණවරක් තියෙනවා. ඉතින් ඒකට සංඝයා වංශ නමක් ඇවිල්ලා ආසනයට අරගෙන මේ බණ කියනවා. ඉතින් මේ බණ කියනකොට චන්දුපසංගත සංහිත කට්ටිය ළඟ ඉන්න කෙනාට කතා කරලා කිව්වලු මේ අද උදේ ඉඳලම පන්සලේ හිටියේ මට අසෝලා එනවයි කිව්වා ඔයගොල්ලෝ බණ අහලා ඉන්න මම යන්නම් ඈ කිව්වලු අනිත් එක්කනා කිව්වලු මේ මට අසෝලා හම්බෙන්න යන්න තියෙනවා ඒගොල්ලෝ ඒ නිසා කුසු කුසු ගාලා කනට කරලා අපි යන්න ඕගොල්ලෝ බණ අහලා ඉන්නේ කියලා මාරු වෙනවා ඉතින් ඒ වගේ අර එක එක්කනත් එක යට මේස සාකච්ඡා වට මේස සාකච්ඡා තියෙන කට්ටිය පළවෙනි බණ වරේදී ෂේප් වුණාලු ගිහිපුණාට පස්සේ කට්ටියට ඇතුළටලා ඉන්න පුළුවන් තරමට ශාලාවේ ඉඩ ලැබුණාලු. එතකන් ඉඳලා තියෙන එළියේ. ඊට පස්සේ දැන් 10 ඉඳලා පාන්දර 2 වෙනකන් තියෙන බරවටේ දෝසූප සංහිත කට්ටිය කිව්වලු යකෝ මෙහෙම පිංකම් කරනකොට බැඳගෙන කරන්න ගියාම දැන් හෙට දවසේවත් බිස්නස් එකක් කරගන්න කොහොමද? මේ සංවිධානය කරන මිනිස්සු දැනගන්න එපා. මේ වෙලාවයි බණ ඇහෙන්නෙත් නැහනේ අනිත් එක නිදිමතනේ. ඕනේ මගුලක් කරගන්නලා කියලා කුසු කුසු ගන්නෙත් නැතුව නැගිටලා ගියා. ටිකක් වෙලා ගියාට පස්සේ ටෝච් එක ගේන්න බැරි වෙච්ච කට්ටිය අනම්මනම් කට්ටිය බුදියන්න පටන් ගත්තා. මෝහූප සංහිත. ආන්දර දෙකේ ඉඳලා 6 වෙනකන් ඒගොල්ලෝ පිටිපස්ස වෙලා ගොර ඇද ඇද බුදිදම්. බණ කියන හවුදෝ ඉරේ පුප්පගෙන බණ කියනවා. ඉතින් අර ආරාධනා කරපු හතර දිනක් පස් දිනක ඉස්සරහා ඉද්ද ගැහුවා වගේ ඉඳගෙන තුන් යම් රාත්‍රියක් මුළුල්ලේ බණ අහනවලු. ඉතින් උදේ බලනකොට අර හැන්දෑව තියුනේ තොවිල මොකුත් නැහැ. ආරාධනා කර තුන් හතර දිනක් විතර බණ අහනවා. චන්දු උපතන් හති කට්ටිය පළවෙනි බණ වරේදිම ගිහිල්ලා. දෝතු උපතන් හිත කට්ටිය මැත්තේම් යාගෙන ගිහිල්ලා. මෝහ උපතන් හිත කට්ටිය ඉතුරු යාමේ දොයි. ඉතින් පස්සේ සර්වචනාචර ගිහිල්ලා ඒ ඒක දැකපු සංඝයා කතා කරලා කියනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ සිද්ධිය. ඉතින් දැන් බුදුහාමුදුරු ඉන්න කාලේ ඔහොමනම් සවැත්නුර ජේතවනාරාමේ අද කොහොම හිටියේ? ඔය ඔය බයට තමයි මේ පැයකට බණ අඩු කරලා තියෙන්නේ. ධර්මපාල තුමා පැහැදිලිවම කියලා තියෙනවා සාසනය පැතිරෙන්න නම් ඔය තුන් රාත්‍රියේ පිස්සේ බණ කියන එක කවදාකවත් හරියන්නේ අඩු ගානේ මල් වට්ටි වෙන්දේසියක් දානවා. නැත්තම් සූවිසි නටපන්. එහෙම නැත්තම් ආසන දෙකේ බණ කියපන්. නැත්තම් මිනිස්සු ඉන්නේ නැහැ. මොකද හති කොන චන්දූප සංහිත හති කොන දෝසූප සංහිත හති කොන මෝහූප සංහිතයි. මේකනේ තුන් රාත්‍රියක් මුළුල්ලේ ඉන්නවයි කියන එක කරන්න බෑ. ඉතින් බුදුරජාණන්සේට කිව්වට පස්සේ බුදුරජාණන්සේ උන්වහන්සේට දොස් කියන්නත් බෑනේ. ඉතින් දැන් මේ මිනිස්සු ගෙවල් දොර අතහැරලා මේ පින්කම් කරන වෙලාවේදී අප්පකාතේ මිනිස්සේසු තේජනාපාර ගාමිනෝ අථායන් ිතරා පජා තිරමේ වානු ධාවති. මහන්නේ මේ අල්ප අප්‍රමාණ මිනිස්ස ලෝකයේ ඊටාම අල්පයක් අපකාතේ මිනිස්සේසු තේජනා පාරගාමිනෝ යහපැත්තට යනවා අථායන් ිතරාපජා මේ ඒගොල්ලත් එක්ක මේ නදේට රැල්ලට යායට එකතු වෙලා ඉන්න හුඟ දෙනෙක් අර ඊතර වෙන කට්ටිය වතුරට බහලා දම්බි ගහනවා අනික් කට්ටිය ගොඩ පීනනවායි කියලා බුදුහාමුදුරුවෝ කියනවා අතයන් ඉතපේ ඉතරා ජනා තිරමේ වානු දහවති අර වතුර පීනනවා වගේ ගොඩ ඉඳගෙන දම්බි ගහනවා ඒගොල්ලෝ ඉතින් දනිස් කඩා ගන්නවා මූණ කඩා ගන්නවා ඉතින් ඕක තමයි මේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගම කියන්නේ මේ වතුරට බහැලා මේ වතුරත් එක්ක දීවල කපාගෙන එහා පැත්තට යනවයි කියනකොට ඔය වීතිකම කෙලස් කපාගත්තට ලොකු ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ ඒක ගොඩෙන් වතුරට බහින්න හේතු වෙනවා වතුරට බැස්සට පස්සේ මේකේ කිඹුල්ලු ඉන්නවා සුලි දිවිසුලි තියෙනවා සීතල වතුර තියෙනවා කෙන්න පෙරලෙනවා ඉතින් ඕකේ එහා පැත්තට දඟලනකොට ඉතින් ඒ පිරිස තමයි ඒගොඩට යන්නේ ඒක නිසා ඊයත්තන්ට අර අඤ්ඤන් නිමිත්ත මනසිකාතබ්බන් කියලා ගොඩ ඉඳලා වතුරට ගිය එක ඒගොල්ලෝ කරලා තියෙනවා නමුත් වතුරට ගියාට පස්සේ පීනනොයි කියන එක පස්ස ඉලිප්පෙනොයි කියන එක සෙල්ලමක් නෙවෙයි ඔක්කොටම බිනන්න බෑනේ අන්න ඒ ටික තමයි මේ ආදීනව සලකන්නේ කියලා කියන්නේ ඒ වැඩේ කරනකොට අපිට එන බාධක ටිකෙන් තමයි මම කවුද කියලා අඳුරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඒ වගේ වතුරට බැහැලා මම දැන් වතුරට බැස්සේ මේ එකොටට යන්න එපාය. මේකට කඹර කඹර හිටියට ඉවරයක් නෑනව. වතුරට බැස්සට පස්සේ දැන් දිය වෙලා කපාන යනකොට ගඟ දිගේ ඉහළට යන්න බැන්නම් හරහට යනකොට පැමිණෙන බාධා නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට කාටද ප්‍රාර්ථනාවෙන් ඉෂ්ට වෙන්නේ? කද්දාවත් නෑ වතුර කියන්නේ සැඩක්. ඕගයක්. ඒ ඕගේ හරහා පීනනකොට එන බාධාවෙන් කීයක මං ගිය ආත්මේ මොකද කරලා තියෙන්නේ? මම මෙතෙක්කල් ජීවිතේ මොනවටද රුචි කරලා තියෙන්නේ? අරුචි කරලා තියෙන්නේ. මොකද්ද මගේ පෞරුෂත්වය? මොකද්ද මම ප්‍රශ්නයක් අහවම මුණ දෙන හැටි කියලා ඒ දෙයට මිනිස්සයා තුළ තියෙන බෞද්ධයා තුළ තියෙන යෝගාවචරයා තුළ තියෙන භ්‍රමචාරී ඇය තුළ තියෙන සංඝයා තුළ තියෙන අවිද්‍යාවේ තරම තේරෙනවා ඒකේ ආදීනව සැලකීම නෝන්ජල්කමක් කියලා හිතන තරමට අද අපේ හිත පිරීලා. බය ආදුකමක් විදිහට සැලකන විදිහට ඇයි හද්දේ අතර ගොඩ ඉන්න මොකටද පැන්නේ වතුරට? උඹලා පැන්නනම් උඹලට ඔහම තමයි වෙන්නේ කියලා ගොඩ ඉඳලා බයි. ඒකට බහින්නත් බෑ බැලලා පිහිනන්නත් බෑ. ඉතින් ඒ නිසා අන්න එවැනි අනුන්ගේ උසුළු උසුළු දකිද්දී යම් යෝගාවචරයේක් මේ මගේ හිත අරමුණේ තියන්න බැරි වෙන්න හේතුනේ මේ සද්ද නිසායි මේ වේදනාව නිසායි මේ හිතවිලින් සයිවා එකක්වත් අහම්බයක් නෙවෙයි ඔක්කොම හේතුඵල ධර්මානුකූලව තමයි එක එකනට විසිරට ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වෙච්ච දේට Taman දක්වන ප්‍රතික්‍රියාව Taman දක්වන ආකල්පය තමයි මම කියන්නේ. ප්‍රයාසසරසාචි හිත තියාගෙන ඉන්නයි යමුකෝ. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ එනදා සක්මන් කරනකොට මම දකුණේ ඒ ටික අපි දන්නේ නැත්නම් අපි ඒක ඉතින් ඇත්තටම කර්මස්ථානාචාරවරයාගේ වැරද්දයි කියන කමටහන දීලා නැහැ. අපි හිතමු කමටහන දීලා තියෙනවා. යම් ප්‍රමාණයකට දන්නවා මේක ආස ආදී ආනිසංස නොදැනගත්තත් කරන්න තියෙන මේකයි කියලා දන්නවයි කියලා හිතමු. කරන්න තියෙන පුළුවන් තරම් හිත වර්තමානයේ තියෙන එක තමයි. මේ වෙලාවේ ඒක තමයි නිවන කියන්නේ. එනතන් ආස්වාස ප්‍රාස ආස්වාසත් එක්ක ඉන්න ඕනේ. ප්‍රසවාස පාස ප්‍රසවාසෙත් එක්ක ඉන්නවනේ මෙහෙම චක්‍ර කීයක් මට ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් පියවර කීයක් මට යන්න පුළුවන්ද කියලා බලන එක වටහා ගත්තයි කියලා හිතමු. ඒකත් සැකයි. අතර මෙහෙම කියන්නත් බෑ. මොකද දෙනෙක් ඒකවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉඳගත්ත ගමන් හිතන්නේ මට කහා පාට එළියක් දැක්කේ නැහැ. මට ජීතවනාරාමේ දැක්කේ නැහැ. අනික් කටියට එළිය පේනවලු ස්වාමීන් වහන්සේ උනාට පේන්නේ නැහැ. ඕම් පටන් අරගන්නවා. කවදාකවත් දන්නේ මේ මේ වර්තමානයේ ඉඳීම තමයි මේ සියල්ලට මුල කියලා දන්නේ. ඒ කට්ටිය කියන්නේ අර මේක කියනවා මෙයා මේක කියනවා මට ඒක නැහැ. අල්ලපු ගෙදර අච්චර ටෙලිවිෂන් එකක් තියෙනවා මේ පැත්තේ මේකක් තියෙනවා මට නැහැ. අරකයි මේකේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා ඒ ටික හරි දන්නවනම් ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක් අපේ මේ භාවනා මධ්‍යස්ථානයේ පැත්තේ. අපි හිත මේක මේ දිග කතාවක් කෙටි කරන්න එහෙම ගනිමුකෝ. අරගෙන ඉවරලා එහෙම ඉන්න වෙලාවේදී එක්කෙනෙකුට දැන් මේ සභාවේ ඉන්න කට්ටියකින් අහන්න අපි මේ අවංකව උරදීලායිදී භාවනා කරන පිරිසකින් එක එක නයින් අහන්න මම භාවනා කරනකොට මට බාධා වුණේ මොකද්ද කියලා සම්පූර්ණ දින්නෙක් එකක් කියන්නේ අපි ඔක්කොම එක ශාලාවේ ඉන්නේ අපි තේරම කරන්නේ මේ එකම කර්මස්ථානේ බාධාවල් පෙළ සම්පූර්ණයෙන්ම වෙනස් ඒක එක ඒ චිත්‍රපටියේ දින එක රසාස්වාදයක් එකක් දෙකේ බාධාව ආවට පස්සේ දක්වන ප්‍රතික්‍රියාව කියන්නේ අන්න නයා මල්ලෙන් එළියට එනවා. කිසි කෙනෙක් කියන්නේ නැහැ. කෙලස් කියලා කියන්නේ නෝකට මට සද්දයක් ආවේ සද්ද ආපු නිසා මට මොකද උනේ? මොනම જાතියෙන්වත් ඒ තොරතුරු එළියට ගන්න බෑ. එයා කියන්නේ සද්ද නැති කරන්නේ කොහොමද? මට කියලා දෙන්න. මට ඉක්මනට කියලා දෙන්න. ඔබ වහන්සේ දන්න ඔබ වහන්සේ බොරුව කරන්නේ. ඔය අතමිටම වල අනින්නේ ඒක නෑ. මට දෙන්න මට සද්ද නැති කරන්න හැටි. නැත්නම් ඔබ වහන්සේ දන්නවා පැහැදිලිවම ද්වේෂය නැති කරන්නට මට දෙන්න එක. කවදාකවත් කවුරක්වත් කියන්නේ මට මේ සද්දයක් ආවා සද්ද නිසා මට ද්වේෂයක් ආවා ඒ ද්වේෂ නිසා මෙහෙමුණයි කියලා මේක බැරි නිසා ඒ ද්වේෂය ආව ද්වේෂයේ සද්ද නිසා ආවේ සද්ද නිසා මට මේ මේ දේවල් මුඛයක් කියන්න බෑ ඒක ඇත්තටම අපේක්ෂා කරන්න බැරි තරම් ගැඹුරක් එතන තියෙන නිසා සරුවත් ජානන්සේ සඳහන් කරනවා දැන් අඹ රූප කර්මස්ථානෙත් එක්ක නෙමෙයි ඔට්ටු වෙලා ඉන්නේ උරුට්ටු වෙලා ඉන්නේ උඹ මේ සද්ද වේදනා නැති වෙලාවේ බාධා නැති වෙලාවේ රූප කර්මස්ථානේ පේන හැටි කියාවා අයියෝ ඉතින් හුස්ම ගන්නවා කියන හුස්ම ගන්න ඉතින් ඕක මොකද්ද කියන්නේ හුස්ම ගන්න හොඳ හොඳ හොඳ හොඳට සතිය තියෙනවා කියන්නේ මොකද්ද හුස්ම ගන්නවා කියලා කියන්නේ ඕක ඉතින් කියන්න දෙයක් ඇයිද ඕකයි පොඩි දෙයක් ඔප්පේ ඒ හුස්ම ගන්න ඒකයි ඒ හුස්ම ගන්න එකෙන් වෙන් කරන එක වෙන් වෙලා පේනවද? ඔව් ඔව් සමහරලාට පේනවා. එතකොට ඒක මොකද්ද වෙනස? නෑ ඉතින් ගන්නකොට ගන්න බව දන්නවා ඊටකොට පිට කරන බව දන්නවා. හරියට මේ ගන්නකොටයි වෙන් කරන එකයි වෙනස අල්ලලා දෙන්න ඒ කෙනාට කරන නිග්‍රහාවක් වගේ පේනවා. තමන්ගේ දැනුමට තමන්ගේ தත්වෙට නැත්නම් මේ භාවනාවට අපි බබාලද මෙව උගන්වන්න කියන කතාව තමයි කියන්නේ. ඉතින් ඒ නිසා කාට හරි හිත කියන්න වුණොත් උඩ සද්දයක් ආපු ගමන් සද්දට ප්‍රතික්‍රියාවක් තියෙනවා. වේදනාවක් ආපු ගමන් වේදනාවට ප්‍රතික්‍රියාවක් තියෙන එක අල්ලන්න අමාරුයි. ඒ නිසා ඔබ ඉස්සල්ලාම් බලවන් ආස්වාසේ දන්නකොට මොකද්ද පේන්නේ කියලා. ප්‍රසවාසය කරනකොට මොකද්ද පේන්නේ කියලා. මේ දේ හේතු ගැන්වීම මම හිතන භාවනාවේ තියෙන විචිත්‍රම නිකම් නයි ගැරන්ඩියක් පොල් කට්ටු හිලකින් ඇදලා ගන්නවා වගේ ආස්වාස කරන වෙලාවදී මට ආස්වාසේ හිත තිබ්බද නැත්නම් හිත පිට ගියාද කියන එක බේරගන්න කියනවා ආස්වාස් වෙලාදී ආස්වාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්ද කියලා කියන්න කියලා. ආස්වාස් තමයි නඩුව. ඒ නඩුවේ නම තමයි ආස්වාසය. ඒසොට ඒක මොකද්ද උඹට දැනුනේ? ඊට පස්සේ මම කැමති නම් තමයි දුනත් ප්‍රසවාසය එනවා. ඒතකොට ප්‍රසවාසය වෙලාදී ආස්වාසයේ මෙහෙම කියන්නේ 100 100ක් අමතක කරන්න පුළුවන්. ආස්වාස් 100 100ක් අමතක කරන නැත්නම් ප්‍රසවාසයට යන්න බෑ. අමතක කරලා ප්‍රසවාසයට ගියා. දැන් ප්‍රසවාසය මොකද්ද දැනුනේ? මේ දෙක මතු කරගත්තොත් මේක මෙතෙන් යනකම් අපි කටහුරු කරගත්තොත් බහ තෝරාගත්තොත් භාවනා 150ක් ඉවරයි. මේක තමයි අපි මේ කොච්චර දෝ වැඩමුළු පවත්තමින් මේ මේ අයන්න කියලා දෙන්න උත්සාහ කරන්නේ. ආශ්වාස වේලාවේදී ආශ්වාසයට මුලිච්ච වෙන්න පුළුවන්ද? මුණට මුණ දාන්න පුළුවන්ද? ආපදාගත වෙනවද? නැත්නම් ඒතිෙද්දි සද්ද ඇහෙනවද? වේදනා කරදර තියෙනවා. ඊට පස්සේ කියනවා මොනවාක්වත් බාධා නැති එක සැරයක්වත් ආස්වාද ප්‍රසවාසයේ පේන්නේ නැද්ද? පේනවා නම් මොනවද දන්නේ? ඒක ප්‍රසවාසයේ නෙවෙයි කියලා දන්නේ කොහොමද? හිත ආසස ගියයි කියලා දන්නේ කොහොමද? නානා ප්‍රකාර ආප්තෝපදේශ, නානා ප්‍රකාර මෙහෙවීම්, නානා ප්‍රකාර හරස් ප්‍රශ්න හරහා තමයි අර යෝගාවචරයට නිකන් දෙවෙනි භාෂාවක් උගන්වනකොට බහතෝරනවා වගේ මේ අරමුණ මතුවෙනකොට ඒකට හිත ගියානම් ස්පර්ශ කළා නම් ඒක Taman අවබෝධ කර හැටි වටහා ගත්ත හැටි අත්විඳපු හැටි අද්දකපු හැටි මතු කරනවායි කියන එක ඉබ්බන්ගෙන් පිටහට ගන්නවා. ගලකින් පට්ට ගන්න හදනවා. භාවනා පිළිබඳව බුද්ධාගම පිළිබඳ නම් PhD වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න නැති බර ගානක් පිරිසමාරපෝ දාපු කෙනෙක් වෙන්න පුළුවන් PhD අනුන්ට දීලා. හැබැයි මේ ප්‍රොෆෙසර්ට තේරෙන්නේ නැහැ ආස්වාස කරනවා ආස්වාස මොකද්ද කියලා අහන එක. ඌව නැහැනේ ත්‍රිපිටකේ කොහෙවත් නැහැනේ. ඌව ඕනේ අපිට අපි මේ පින් කරනකොට මෛත්‍රී බුදු ආමරුවගේ ධර්ම මණ්ඩපේදී අපිට එකවරම සාදු කියලා නිවන් යන්න පුළුවන් නම් මොකටද මේ ආස්වාද ප්‍රසවාස බලන්නේ? මේ මොනවද මේ අපිට උගන්වන්න හදන්නේ කියලා කිසිම කෙනෙක් කැමති නැහැ ওই අන්තට්ටුව බිම තියන්න. ඒක දාගත්ත ගමමයි ඉන්නේ. ඉතින් කමඨාන් සුද්ධ කරන වෙලාවේ තමයි යෝක අපි සුද්ධ කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී එයා මම මේ වෙන තැනකට යන්න මේ කතාව ගොතන්නේ. යම් වෙලාවක ආස්වාස වෙලාවේදී ආස්වාසය මෙහිමයි කියන කියන දාන්නව නම් ප්‍රස්වාස වෙලාවේදී ප්‍රස්වාසය මෙහිමයි කියලා මේකයි අරමුණ මෙහිමයි මෙනෙහි කිරුවේ මට මෙහිමයි වැටුණා. දන්නවනම් යාට ඒකෙම කියනවා එහෙනම් බබෝ ඒ තාලෙටම වම තිනකොට වම කියලා මෙනෙහි කරපන් නැත්නම් ඉතින් හිත යොදවපන් මොකද්ද වැටෙන්නේ දකුණ කියනකොට දකුණටම සියලු දේ අමතක කරලා හිත මෙහෙවපන්. මොකද්ද වැටහෙන්නේ කියලා. ওই දෙක අල්ලගත්තා නම් ඒ යෝගාචරයට හොඳට පුළුවන් මේක සිද්ධ වුණාට පස්සේ හුස්ම ගන්න වෙලාවේදී සද්දයක් ඇහෙනකොට සද්ද නිසා ඔබට මොකද උනේ? සද්ද ඇවිල්ලා මේ හුස්ම චප්ප කරගෙන තලාගෙන සද්දේ මුළු අවධානයම ඇදගත්තා. ඒකට යාට කියන්න තියෙන මේ අද්දකීම් විතරක් මට දෙන මේ හුස්ම ගන්න බැරි වුණා කියන එක නෙවෙයි. ඌවා නිකන් බයිලා කතානේ. යාට කියන්න තියෙන මම ආස්වාසේ ප්‍රස්වාසේ බලබැලඳ සද්දයක් ඇහුණා. ඔබ සද්ද මෙනෙහි කරාද? අලුතෙන්ම මාතුකාව. සද්ද මෙනෙහි කරාට පස්සේ වැටුනේ මොකද්ද? ඉතින් ආස්වාසේ දැකලා ආස්වාසේ මෙනෙහි කරලා ආස්වාසේ ගුණාගුණ කියන්න බැරි කෙනාට කවදාකවත් මේ හරස් කපන සද්දක වේදනාවක ගුණාංග කියන්න බෑ. මොකද අපිව කෙලෙස් වශයෙන් දන කළ දවලුත් අහගෙන අනේ සංස ද්වේෂය ආපුවාම මට මේක දුරු කරන්න හැටි කියලා දෙන්නේ. ද්වේෂය කියන්නේ මොකද්දවත් කියලා දන්නේ නැතුව දුරින්ම දුරු කරන්න හදන. කවදාකවත් මේ වැඩේ වෙන්නේ නැහැ. ඉස්ලාම ද්වේෂය දැනගත්තොත් විතරයි ඒක සාමාන්‍ය ලෝකේ ප්‍රශ්නයක් නෙවේ. උඹට කවුරු හරි මරන්න ඕන නම් ඌත් එක්ක යාළු වෙන්න එපා ඉස්ලාම. නැත්තම් කොහොමද මරන්නේ? ඉතිහාසවත් දැකලා තියෙනවා යාළු වෙන්නේ නැතුව මරපු කතාවක්. ඉස්ලාමගේ ඔත්තු ටික ගන්න පුළුවන් නම් තොත්තුවක් දීලා ඉන්න ඕනේ. තොත්තු දීපු ගමන් ඔත්තු හම්බෙනවා. ඒකන රාජසොත්තු සේවල් වල තොත්තු ගොඩක් තියෙන්නේ. තොත්තු හරහා තමයි ඔත්තුව ගන්න පුළුවන්. ඉතින් ඒක බුදුහාමරගේ තොත්තුවක් තමයි. උඹට රාගේ නැති කරන්න ඕන රාගෙත් එක්ක යාළු වෙන්න ඕන. ද්වේෂ නැති කරන්න නම් ද්වේෂේ අලගිය මුලගේ විස්තර හොයන්න ඕනේ. ඒක නිසා දැනගනින්. ආස්වාද ප්‍රසවාසින්දදී කවදාකවත් රාගේ ද්වේෂේ ඉන්නේ නැහැ. නමුත් ආස්වාදයට බාධා කරන හුස්ම සද්දයක් ඇහෙනකොටම අන්න චන්දෝපසංහිතං දෝහූපසංහිතං දෙකෙන් එකක් පෙනේ පුඹනවා. ආනාපානසි කරගෙන ඉන්නකොට වේදනාවක් එනකොටම අපි දැනගත්තත් නොදැනගත්තත් හිත වර්ණ වෙනවා. ආත්ම ආකල්පගත වෙනවා. මනාපයක් හෝ අමනාපයක් පහළ වෙනවා. එනකන් නිදිමතක් එනවා. සැකයක් පහළ වෙනවා. කොයි එකාවත් මේ හැම වෙලාවෙදීම ඡන්දය ද්වේෂය කියන දෙක දෙපැත්තට යනවා. ඉතින් මෙයා මේකට නොදකින් නොපතන් කියනවා අනිච්චං කියනවා නම් කවදාකවත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ආහාර සිද්ධ වෙනවා මම ආස්වාද ප්‍රසවාස කරන්න වාඩි වෙලයි උන්නේ. මට සද්දෙකුයි ආවේ. මේ සද්ද එනකොට මගේ හිත ආස්වාද ප්‍රසවාසයෙන් සද්දෙට ගියා. මට ඒක මෙනෙහි කරගන්න පුළුවන් වුණා නැත්නම් බැරි වුණා. මට සද්ද පිළිබඳ ආමනාපයක් පහළ වුණා. සද්ද පිළිබඳ මනාපයක් පහළ වුණා. ආයෙත් පස්සේ දිගින් දිගට මොකද වුනේ? ආපහු එන්න පුළුවන් වුණා ධර්මවලට. නැත්තම් සද්ද දිගේ ගියා. මෙන්න මේ විස්තර ටික කියන්න පුළුවන් නම් මායාවේ කටේ දත් ගණන් කළා. කෙලෙස් සියල්ල මඳුන ගත්තා. අභිරිතනේ මාර්ය ළඟට එනකොටම බඩේලිය යනවා, দাঁඩි දානවා, ඊ দাঁඩි දානනේ. බෑ උගේ කට ඇරලා දත් ගන්න බලන්න වෙනවා. මහරගේ දත් බලනවා වගේ තමයි මම කියන්නේ කවුද මගේ පෞරුෂත්වය කියන්නේ මොකද්ද මගේ රුචි අරුචිකම් මොනවද කියලා දකින්නේ ඒ හරස් කැපෙන දෙයක් ආපු වෙලාව. ඉතින් හරස් කැපෙන දේ පිළිබඳව ආදීනව සලකන්න නම් හරස් කැපෙන්නේ වැඩිම මට හිතවිලි වලින්ද හරස් කැපෙන්නේ වැඩිම මට සද්ද වලින්ද හරස් කැපෙන්නේ වැඩිම මට වේදනා වලින්ද කියන එක සම්පූර්ණ ගියාත්මෙම විනිශ්චය වෙච්ච එක. බුද්ධල චරිත තුනක් තියෙනවා. සමහරුන්ට හිතවිලිමයි. විතක්ක චරිතය සමහරුන්ට වේදනාමයි. ද්වේෂ චරිතය. එහෙම නැත්නම් තව සමහරෙකුට සද්ද කරදර. ඒ ද්වේෂ චරිතය. එහෙම නැත්නම් සමහරෙකුට ඒ අහවල් අහවල් දේවල් නොලැබීම නිසා ඇති වෙන සද්ද වේදනා හිතවිලි. ඒ නිසා මේ චරිතය වේදනා චරිතයක්ද සංඥා චරිතයක්ද සංස්කාර චරිතයක්ද කියලා චරිත තුනක් තියෙනවා මෙතන. ඒ සංස්කාර චරිතය සද්දයක් ආව ගමන් ක්‍රියා කරන හැටි සම්පූර්ණයෙන් වෙනස්. සංඥා චරිතය ඒකට ක්‍රියා කරන හැටි සම්පූර්ණයෙන් වෙනස්. වේදනා චරිතය වෙනස් කරන හැටි වෙනස්. ක්‍රියා කරන හැටි වෙනස්. ඉතින් ඒක නිසා Tamanට බාධාවක් ආවට පස්සේ මගේ පෙනේ පිම්බෙන්න එක හොද මං කොහොමද මේකට ප්‍රතික්‍රියා කරන්න කියලා බුදුහාමුදුරෝ නෑ දැන් පෙන්වන්න අපට. ඒ බලන කෙනාම උත්තරේ දෙන්න ඕනේ මට ආනාපානයයි කෙරුවේ වාඩි වෙලා හිටියේ සද්දෙකු යාවේ ඒ සද්ද ආපු නිසා මට මෙන්න මේ විදියට මගේ හිත කලකොලොප්පන් වුණා. අසමාහිත වුණා. පිට ගියා. ඉතින් මේ ටික හරියට මේක නැති කරන්න කතා කරන්නේ නැතුව මේකේ විස්තර බලන්නේ නැතුව මේක පිළිබඳව අධ්‍යයනය කරන්නේ නැතුව මේක පිළිබඳව උපපරීක්ෂාව නැත්තම් හොඳට බලාගෙන ඉන්නේ නැතුව කොහොමද කවුරක්වත් බේත් තුන්ඩුවල් යන්නේ? ඒ ටික කාට හරි ගුණාගුණ කියා ගන්න බැරි නම් ඒ මනුස්සයා කිව්වට මම දවසට පැය 8ක් 10ක් භාවනා කරනවා සක්මනුත් කරනවා දනුත් දෙනවා සිලුත් රකින්නවා කියලා ඉතින් හොඳයි ඒක එකක්වත් අරග නැහැ. නමුත් මේ බේත් තුණ්ඩු ලියන්න ගුණාගුණ කියවෙන්න ඕන. ඒක හරීම දුර්වලයි. මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා සමහරුන්ට මේ භාවනා කරනකොට මේ කියන කාරණා වැටහෙනවා. වැටහිලා තේරුම් අර ගන්නවා මේ කාටවත් අපිට උදව් කරන්න බෑ. මගේ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා කිව්වේ නැත්තම්. කාටවත් උදව් කරන්න බෑ මට දැනෙන දේ වැටහෙන දේ කිව්වේ නැත්නම් ඉතින් ඒක වතංගනවා නම් අනිත් එක්කනට සම්බන්ධතාවය නැහැ ඒ නිසා සමහරු භාවනා කරනවා කරලා හරියට කියන්න දාන්න ඉතින් ඒගොල්ලෝ කිප්ප විඥා කියනකොටම තේරුම් ගන්න බොහොම ඉක්මනට තේරුම් ගන්න ඉතින් ඒ අයට ගුරුන්ටත් ලේසි ඔය බාහ්‍ය දාරුචීරි වගේ කියනකොටම පොඩි දෙයකින් අල්ල ගන්නවා. සමහරු ඉන්නවා ඇත්තටම මේ දේ තේරෙනවා. කරනවා හැබැයි කියා ගන්න තේරෙන්නේ නැහැ. මේ වෙන දේ කියන්න ඕනකමක් තියෙනවා. කියා ගන්න තියෙන ඒකට සම්පූර්ණ වගකීම ගුරුරයා තියෙනවා. ගුරුයාට කටපාඩම් කරවලා ඔක නැවත නැවතත් කරලා හිත නරක කරගන්න එපා. මං කියන දේ තේරෙනවනේ කමක් නැහැ. ගොළු භාෂාවෙන් හරි, බබාගේ භාෂාවෙන් හරි, දේව භාෂාවෙන් හරි දන්න ටික කියන්නකෝ. මං කියලා දෙනම් ඔයාට මෙන්න මෙහෙමයි කරන්න ඕන කියලා ගොඩාක් ළඟ තියාන උකුරිල් තියාන කිරිපෝනා වගේ ඉතින් හදන්න ඕන. තව සමහරව ඉන්නව කවදාවත් භාවනා කරන්නේ නැහැ පොත් බලලා පචකෙලිනවා. ලස්සනට කියනවා. ස්වාමීන් වහන්සේ මට ඉඳගත්ත ගමන් කහා පාට ආලෝකයක් ආවා. මට සමාධිය ටොපේ ටොප්. ඉතින් ඇහුවොත් මොකද්ද භාවනා කියලා? ආ මේ මේ මේ ධක්මන ගැන කියන්නේ. ධක්මන ගැන කියන්නේ. ඕන්නේ එතකොටයි මතක් වෙන්නේ මොකද්ද කරන භාවනාවත් මොකද්ද? අම්මෝ පචකාරයෝ. භාවනා මධ්‍යස්ථන 80ක් විතර ඉන්නේ අන්නේ ඔළුව කුරුවල් වෙච්ච කට්ටිය. මොනවදෝ පොත් බලාගෙන එනවා අරක මෙහෙමයි මේක මෙහෙමයි එයාට කියන්න ඕනකම තියෙන්නේ භාවනා කරලා නෙවෙයි අර gedirin ගෙනාවු රෙකෝඩ් එක දිගාරින්න ඉතින් කමටහන් සුද්ධ කරන මනුස්සයාට හැදෙන ලෙඩේට කියන්නේ heart attack කියලා. එයි මේ කුණු අර පහගෙන ඉන්නකොට උදේ ඉඳලා හැන්දෑව වෙනකන් සයිකියාට්‍රික් කෙනෙකුට පිස්සු වැදෙනවා කියන කෙච්චර ප්‍රශ්නයක් නෙවෙයි. උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ආශ්‍රය කරන පිස්සෝ. ඉතින් ඌට පිස්සු වැදෙනවා. ඒ වගේම මේ කමඨානාචාර්යවරු තමයි අද වැඩියෙන්ම heart attack හැදලා කලින් මැරෙන්නේ. මොකද හේතුව ඔක්කොමලා ගෙදර තියෙන කුණු කන්දල් ගෙනල්ලා දාන ලොකු බාස්කට් එකක් වගේ එක. කුණු බල්ලේ. ඉතින් අර අර ගෙදරින් ගෙනපුවම අමාරු. ඉතින් ඒ වගේ කෙනෙකුට ගන්න වෙහෙස හරි දරතයක්. අන්තිම කට්ටයක් වෙන භාවනා කරන්නෙත් නෑ කියන්නෙත් නෑ උන්ගෙන් කිසිම කරදරයක් නෑ. භාවනා මධ්‍යස්ථාන පැත්තකටවත් එන්නේ නෑ. සෝක්. වගේ හතර જાතියක් ඉන්නවා. භාවනාවේදී. අපි මේ කතා කරන්නේ කාරණාව තේරිලා භාවනා කරලා කියාගන්න බැරි කෙනාට බහ තෝරලා දෙන්නයි. ඉතින් ඒ ඒ ඒ පද්ධතියට එන්න භාෂාවක් තියෙන්න ඕනේ. සමාන සංස්කෘතියක් වෙන්න ඕනේ. සමාන අරමුණක් වෙන්න ඕනේ. පිළිගන්න ඕනේ. එන දිගට ලෑස්තිලා යන්න ඕනේ. ඒ ගියත් හරියට මේක පෙළ ගැහෙනවයි කියන එක කනකස් බෑවම තමයි. කනකස් බෑවම තමයි. ඉතින් යම් වෙලාවක කාට හරි ඒ විදිහට මට නිතර බාධා කරන ශබ්ද නිසා නැත්නම් මට නිතර බාධා කරන හිතවිලි නිසා නැත්නම් මට නිතර බාධා කරන වේදනා නිසා කියලා ඒක වාර්තාගත කරන්න නම් එයා ශබ්ද තියෙද්දිම සලුව ගසාලද නැගිටි කතා දාලා නැගිටින්න නැතුව ගොඩාක් වෙලා ඉඳලා පුරුදු කරන්න එපා ළඟ ඉන්න එක නේද වේදනාව ගැන කතා කරාට මට තියෙන ශබ්දයි කියන එක සාහුරු කරගන්න. එතකොට එයා සත්‍ය දිහා බලන්නේ මගේ චරිත ලක්ෂණය පෙන්වන්න කරන පරිශ්‍රණයක් විදිහට සද්ද ගැන බාධාවක් විදිහට නෙමෙයි බලන්නේ තවදුරටත්. එතන මේ සද්දමද ආ එහෙනම් නැවත නැවත කර කර බලන්න ඕන. සමහරව තියෙන වේදනා. සමහර දින හිතවිලි. මේ දැන් මේ විතක් අසන්තාන සූත්‍රේ ගොඩක් අදාන හිතවිලි බහුල අයට. ඉතින් ඒක එහෙම දෝ කියලා දැනගන්න හිතවිලි නෝට දුවලා පැනලා කෑ ගහලා කරන්න බෑ. ඔබ නැවතත් හිතවිලි වල ආයසරයක් අනබන්න බාධා කරන හැටි කියපන්. හිතවිල්ලෙන් පස්සේ ආය ආනපන්න ගන්න හැටි කියපන්. ආය ආනපන්න වල හිතවිල්ලට යන හැටි කියපන්. ආයත් ආනපන්න ඉඳලා හිතවිල්ලෙන් ආනපන්න කියපන්. මේක දිගේ කියනවයි කියලා කියන්නේ නිකන් අර කරත්ත බඳින ගුණා නිකන් ඉන්නවට පිටුරු කනවා වගේ වැඩක්. කරත් එක උණු දෙන්න මැද පිටු එකක් එල්ලගෙන යනවා. ඌ යන ගමන් ওই එකක් කපාපා යනවා. ඒක රසකට කනවත් නෙවෙයි. ඉතින් ওই කකා කකා යනවා. ඒ භාවනා ජීවිතයේදී මේ විදිහට Tamanට ඉදිරිපත් වෙන බාධාව. ඒක බාධාවක් හෝ හතුරෙක් හෝ පරණ කර්මයක් කරගන්න නැතුව මේ මගේ චරිත ලක්ෂණය. මේ මගේ පෞත්සත්වයේ. මේ මගේ මෙතික් තිබුණ ඇබ්බැහිය. මේ තමයි මම ගෙනාපු උපනිශ්‍රේ සම්පත්තිය. ඒ නිසා මේ බාධාව මෙහෙමයි මට ඇතුනේ මෙහෙමයි කියලා දන්නවනම් ආදීනව සලකන්න ඕනේ. යාට තියෙන හැරෙනකොට කියන්න පුළුවන්. මම මෙච්චර විස්තර සහිතව බැලුවා නම් මේක අයින් කරන්න අමාරු නෑ. අපි මෙතෙක් කල් කෙරුවේ විස්තර බලන්නේ නැතුව ද්වේෂ කළා. අනිච්ච දුක්ඛං අනත්තං කියලා අයින් කරන්න හදනවා. කද්දාකවත් බෑ. නයින්ට එක එක පෙනයක් ලැබුවොත් වෙන හතක් එනවයි කියලා නිකන් ජාත මේ සුරංගනා කතාවල කියනවා. කෙලෙස් එක් රණ්ඩු කරන්න කියලා කෙලෙස් අයින් කරන්න බෑ. ඉස්සල්ලාම අවශ්‍ය කරලා තියෙන්නේ කෙලෙස්ය මොකාද? කොහොමද එන්නේ කියලා දැනගන්න. දැනගන්නවත් එක්කම දැන් මේ භාවනා කරන නිසා මේක අල්ලාගත්තේ. දැන් මෙතෙක්ල් මේ සර්පයත් එක්කනේ බුදියන් ඉඳලා තියෙන්නේ. සංසාරයක්. දැන් අපි නෑදයන් තාමත් එහෙමනේ. මේකට උත්සාහ කරන හැම කෙනාම මේමනේ එතකොට තියෙනවා බුදු අම්මේ දැන් ගිහි ගියතරියා කියන්නේ ලොකු බිම්මක් මේ නිතරම මේ කිරිපෝන සර්පයා අඳුනගත්තට පස්සේ ඒකට ආදීනව වෙන කවුරුත් කියලා දෙන්න ඕනේ අපි මෙතෙක්කල් කරේම මෙයාට පොහොර දාන එකනේ මෙයාට කවණ එකනේ ඉතින් බුදුරජාණන් කියන උට ආහාර නොදී අතහැරීමෙන් පොහොර නොදා අතහැරීමෙන් නිකම්ම වෙයිලා යනවා එක සැරේ මරන්න යන්න එපා ඒක භයානක වැඩක් කවදාකවත් කරන්න මෙච්චර සංසාර ගානක් ආත්ම ගානක් මේ ගినాපු එකන එක රැගෙන් අයින් කරන්න හදනවා කියලා කියන්නේ සීදීනස ගැනීම. ඒ කවදාකවත් කරන්න බෑ. මේ ඇසුරු කරමින් මේ ඇසුරු කරමින්ම කිරෙන් බාල කරන්න ඕන. ආහාර නොදී අරින්න ඕන. පොහොර නොදී අරින්න ඕනේ. ඒකල මලවලා හෙම්බත් කරලා බිම අන්නන අන්නන කම්ම එහෙම නැත්තම් මේ කෙලෙස් එක පාරට ගියා වගේ පේනවා. තන්නේ කර වංචනික ධර්මයක්. අනික් ගමන ඉන්නේ විභූෂණ පාගනාවට පස්සේ අපි කොහෙන්ද හොයන්න බෑ. නිසා කෙලස් කියන જાති ඔය හිතන තරම් ලේසි නෑ. හැබැයි අපිට තේරෙනවා නම් ඩිංගිත්තක් හරි ගමන්නේ මේ ක්ලේශයේ අලමුල තේරෙනවා අලගිය මුල ගියන් තේරෙනවා අංග ප්‍රත්‍යංග තේරෙනවා ව්‍යංජනාන ව්‍යංජන තේරෙනවයි කියලා දැනගන්න ඕනේ දැන් මම කෙලෙස් සමුදාවේ ඔත්තු බලන කෙනෙක් කෙලෙස් සමුදාව කොච්චර ලොකු කෙනෙක්ද කොච්චර වෙඩි බෙහෙත් ළඟ තියනවද කොච්චර ආහාර තියනවද කොහෙද වතුර තියෙන්නේ කොච්චර සෙබළු ඉන්නවද කියලා එහෙම ඔත්තු බලන්නේ නැතුව පහර දෙන්න ගියොත් ඒක ජීවිතය නසා ගැනීම. මෙමෙ ඉකරයින් ආපුවා නෙවෙයිනේ. ඒ නිසා Tamange කෙලෙස් ප්‍රමාණය දැනගන්න නම් ඒකේ ආදීනව පෙනෙන ගමන් ඒක දිහා බලාන ඉන්න ගතිය තිබුණ නැත්තම් කවදාකවත් කෙලෙස් ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා කෙලෙස් මතුවෙද්දිම කෙලෙස් Taman නැවත නැවත පහර දෙද්දිම Taman පරදිද්දිම මේ කෙලෙෂයක් බව දද්දිම මේකට බලාන ඉන්න ඉඳිල්ලට ගිය තැගි කට හොදලා විපස්සනාව කියලා. එහෙම නැත්නම් හිතන්නේ කෙලෙස් එනකොට පුම්බන්න ඕනේ, ගහන්න ඕනේ, තලන්න ඕනේ, මරන්න ඕනේ කියලා කියන්නේ අම්මු බය අදු, අමු බය කෙනෙක්. කෙලෙස් වල තියෙන වීරත්වය කියලා කියන්නේ කෙලෙස් එද්දිම බලාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි යාර කෙලෙස් කියන්නේ කොයිතරම් බරපතල දෙයක්ද කොච්චර අලගිය මුලගිය දෙයක්ද කියලා තේරෙන්න ඒ කෙලෙස්ේ එද්දීම බලාන ඉන්න ගතිය අපි කිසිම දවසක කිසිම ශිල්පයක ඉගෙන ගන්න නැහැ. අපි ළඟ තිබුණේ දකින්නට පැනලා දුවන ගතිය. එහෙනම් ඒකට කල්ැතුව ලෙඩ වෙන්න ඉස්සලා බේත් බොන ගතිය. මොකද මේ ලෙඩේ ඇවිල්ලා රෝග ලක්ෂණ පෙදෙන්ටි ඒක දිහා බලාගෙන මේ රෝග නිදානේ හොයනවයි කියන එක ඒක සර්වචන් වහන්සේගේ න්‍යායෙත් සුවිශේෂී ගතියක් තියෙනවා. ඒක සඳහා ප්‍රායෝගිකව කරන හැටි. ඒකට මුණ දෙන හැටි. ওই ලෝකේ තියෙන සියලුම මානසික රෝග වලට. ඔකේ තියෙන ওই සියලුම ප්‍රශ්න වලට මුල හොයන්නේ නැතුව ආදීනව සලකන්නේ නැතුව විච්ච දෙයට ප්‍රතිකර්ම කරන්න හදන කටියට අපි කියනවා හීලින් නැත්නම් තෙරපිටික් කියලා එහෙම නැත්නම් සුවසේවාව. නමුත් හෙදකම නැහැ. මූලාශ්‍රය හොයන්නේ නැහැ. මූලාශ්‍රය හොයන්නේ නැතුව රෝග ලක්ෂණ වල වෙදකම් කරනවා. මේක භයානක ලෙඩක් අද තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන සම්පූර්ණ කන පිට හරවපු දෙයක්. දැන් එන්න එන්න වෛද්‍ය ශාස්ත්‍රයට ඒක ආධිනව පේන්න පටන් ගන්න තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සිංහාවලෝකනයයි සුනඛාවලෝකනයයි කියලා. සිංහා කාට හරි සිංහයාට කරදරයක් කළොත් ගලක් ගැහුවොත් ඌ හොඳට බලහිනවා ගල ආපු දිහා බලන්න. බල්ලා ගල යන තැන බලන්න. ඒක පිටිපස්සේ එළවලා ගිහිල්ලා හයියෙන් කාට දත් කඩාගෙන හපනවා. ඒ තමයි බලුගතිය කියලා කියන්නේ. සිංහයා නෑ. සිංහයා නේ මුලට බලන්නේ. ඒ නිසා කෙලේශයක් එනවනම් බාධාවක් එනවනම් තමන් ඉන්න කූඩාරම තමයි මූල කර්මස්ථානේ. ඒකේ ඉන්නකොට අනන්තවත් ඒ බාධා වෙනවා. සමහරට මිශ්‍ර වෙන්නේ. හිතවිලි වේදනා සත්ත්ව සමෝසීනවා. එයාට එච්චර බය වෙන්න දෙයක් නෑ. මොකද උංග දෙනකොට යාගේ ගෙනාපු උපනිෂේ සම්පත්‍ය හරියට හිතවිලි බාධා වැඩි විතක්ක චරිත කියලා නම් කරන්න පුළුවන් සමහර ඇත්තෝ ඉන්නවා. ද්වේෂ චරිත, ශ්‍රද්ධා චරිත, ඒ ඒ කොයි චරිතයත් ලෙඩක්. ඒක අල්ලගන්න නම් ඒ සිද්ධිය වෙද්දිම ඒ සිද්ධිය අස්පනා පිට වෙද්දි ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ එක සැරයක් බල්ලා බෑ. අපි සාමාන්‍යයෙන් අපිට කෘෂිකර්ම කරන උගන්වනවා ගහක යම් කිසි රෝගයක් හොයාගත්තට පස්සේ ඒක වෛද්‍ය ශාස්ත්‍රයෙන් ගත් එකක් වෙන්න ඇති. අපි මේ ගස් ගැන කතා කරන්නේ. වෛද්‍යරු මිනිස්සු සත්තු ගැන කතා කරාට ලෙඩක් ආවට පස්සේ ඒකේ රෝග මූලය හොයාගත්තොත් ඒ රෝග මූලය නැවතත් සෞඛ්‍ය සම්පන්න ගහකට ආසාදනය කරලා ඒ ගහේ අර කලින් කියපු රෝග ලක්ෂණ පහළ වෙනවද කියලා උත්සාහ කරලා බැලුවට පස්සේ තමයි දැනගන්නේ මේ රෝග ලක්ෂණය මේ රෝග මූලයට සම්බන්ධයි. මොකද එක රෝගයකින් ගහ දුර්වල වුණාට පස්සේ নানা ප්‍රකාර රෝග බීජ ඇවිල්ලා විවිධාකාර සංකර සංකේ මේ රෝග ලක්ෂණ පෙන්වෙනවා. ඒතර කොයි බීජ බීජ නිසා කොයි රෝග ලක්ෂණ කියලා හොයන්න බෑ. ඒ නිසා අපි කරන්නේ රෝග බීජ කොටු කරනවා. රෝග ලක්ෂණත් කොටු කරලා මේ රෝගය හඳුන්ලා දුන්නාට පස්සේ මතුවෙන රෝග ලක්ෂණය මොනවාද? අත්‍යන්ත රෝග ලක්ෂණය මොකද්ද? පළවෙනි සැරේට කරනවා. ඊට පස්සේ ඒක හරියට පස්සේ සටහන් සේරම තියන ආයෙ සැරයක් ඒක කරනවා. කොක්ස් පොස්ටියුලේෂන් කියලා ඒ විද්‍යාඥයෙක් කියූප එකක් තමයි ඒක නැවත නැවත කරලා සෞඛ්‍ය සම්පන්න ගස් කීපයකට එකම රෝග ලක්ෂණය આવොත් තමයි කියලා කියන්නේ මේ විස බීජෙන් මේ රෝග ලක්ෂණය මතුවෙනවා මේ රෝග ලක්ෂණය තියෙනවා මේ බේත දෙන්න කියලා. එහෙම නැතුව ලෙඩාඩු අසනීප වුණාට පස්සේ හැම රෝග ලක්ෂණෙම ආවට පස්සේ අපිට ඒ සම්බන්ධතාවය හොයන්න බෑ. ඒ නිසා අපි කොටු කරන්න ඕනේ. ඉස්සලා කොටු කරන්න ඕනේ මට තියෙන ප්‍රධානම මොන මොන අඩුපාඩුද කියලා. ඒ අඩුපාඩුව තියෙද්දිම නැවත නැවත ඒක දිගේ වැඩ කරනවා. ආධිනව දැක දැක. ආධිනව දැක දැක මේක තමයි ඌරගේ මාළු ඌරගේ පිට තියලා කපන කැපිල්ලක් කපන. ආය කාටවත් බෑ පන්නන්න තමන්ම දන්නවා මට තියෙන මේ දෝෂේ හොඳයි. ඒ දෝෂේ තියෙද්දි නැවත වරේ. නැවසරයක් වරේ. බලාහන් ඉඳලා ඉඳලා තමයි වාර්තා කරන්නේ. මට මේ සමහර සද්ද ඒක මට ඇහුනට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ සද්දෙට තරහ මෙන්න මේ සද්දෙට මට ආස වෙනවා. නන්දමාලනී අමරදේව කතා කරනට ආසෝක්. සද්ද ඒතර සද්ද චෝදනාවක් නැහැ. මధుර කියලා රූන් ගෑවෙන ඔන්න තද වුණා. දෙකම සද්ද තරංග තමයි. නැත්නම් ආශ්‍රද ප්‍රසාචේ සෝස් සෝස් ගාලා යන සද්ද ඇහෙනවා ගාලල්ල. සක්මන් කරනකොටත් වැලි පෑගෙන සද්ද චරස් බ්‍රස් ගාලා ඇහෙනවා. ඉව ගානක් නැහැ. එතකොට අර සුද්දෙක් කියනවා මට ඉඳලා ඉట్లా සුද්ධ වෙනවා මෙහෙට. ඌ කියනවා මට ඕනෙම සද්දයක් අහන්න පුළුවන් මනුස්ස කටහඬ ඇර. ඒ තරම් මානව දයාව. කෝච්චිය කඩ උරින් ගිය ප්‍රශ්න නැතිලු මේ මිනිස්සයා කතා කරන සද්දය ආවම එනවලු තරහක් මොනම තාලකින්වත් විශ්නන්න බෑ ඒ තරම්ම මානව දයාවක් තියෙනවා. ඒ මිනිස්සයා හදන සද්ද තියෙන්නේ. ඔඩොලක් ගහනවා බෙර ගහන විසඳන්න බෑ උට. කුරුල්ලෙක් කැවුව ගැවුව මොනක්ක ගානක් නෑ. ඒ මනුස්සයා මේ පිටියට හේත් වෙලා භාවනා කරනවා. පිටපැත්තෙන් එක්කෙනෙක් ගිහිල්ලා වයර් එකක් දාන්න පිටිය කඩනවා. ඩිඩ් ඩිඩ් ඩිඩ් ඩිඩ් ගාලා ගන්න. ඉතින් ඒ වෛර කරන මනුස්සය එහාට ගියාට පස්සේ දැක්කා යකෝ එහා පැත්තේ පිටි ඉඳගෙන මිනිස්සු භාවනා කරනවා අර මනුස්සයට හරියට ලැජ්ජයි තුනා ජීවසික ගෝසාංශ මට ඉංග්‍රීසි නම් තේරෙන්නේ අර මනුස්සයා ගාව කියලා සමාව ගන්න මන් දන්නේ නැහැ පිටි එහා පැත්තේ භාවනා කරනවා කියලා මම මේ වෛරක බස්සන්ඩ මේ කැඩුවයි කියලා. මේ මං සුද්දර කතා කරලා ඇහුවා මේ අහවලා කියන ඔබේ සමාව ගන්නයි කියලා. මේ මොකටද කියලා ආවා. මේ සද්ද නැම දෙක කිසි බාධාවක් නෑ කතා කරුවේ නෑ. ඔල්ලුවට ගැහුවත් අර කට්කෝ තියලා උට ගානක් නෑ. ඒ තරම්ම මානව දයාවක් අපි ළඟ තියෙන. දැන් කතාද බඳපු මිනිස්සයාට මිනිහකින්ද ඇහින්නේ නෑනේ. මිනිහට ගෑණි කියන දේ ඇහින්නෙත් නෑ. මොකද සිලෙක්ටිව් ඇබ්සෝප්ෂන් එකක් තියෙන්නේ. මට වුණා කියන. අමාරු සයියා. මට වුණා කියන. අල්ලපු ගෙදර මනුස්සයා කිව්වොත් අම්මද බොල සියලු පසුබිමත් සහිතව මතකෙ හිටිනවා. අපි කියන එකලෙලම කටහඬත් එක්ක තමයි තරහ බෝරු. ගෑණිගේ කටහඬත් එක්කයි තරහ තියෙන්නේ. අල්ලපු ගෙදර ගෑණිකත් එක්ක කටහඬ තරහක් නැහැ. ඒ නිසා සාධ්‍යයක් පිළිබඳ තරහක් එනවයි කියලා වාර්තා කරන්න ඉස්සලා අපිට කොච්චරක් ලක්ෂ කීයක් වාර කරන්න. ඒ වගේම අපි අල්ලපු ගෙදර ගෑණි කටහඬ කැමැති කියලා කියයිද? ගෑණි නම් කමඩාන සුද්ධ කරන්නේ. එහෙනම් ඉවරයි. ඔක්කොමත් ඉවරයි. දීගෙත් ඉවරයි. එහිට හපන් මේ කෙලෙස්. ඊටත් හපන් මේ කෙලෙස්. ඒක නිසා මේ වෙන සිද්ධිය, වෙන සංසිද්ධිය ඇත්තටම හදාරන්න නැතුව බෙහෙත් හොයන්න හදනවයි කියලා කියන්නේ ඒක escapeism ප්‍රශ්නේ පැන යාම. ඒක කියන්නේ අවස්ථාවාදී කියලා. යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් තමයි. ඉතින් ඒක අපිට තේරෙනවා භාවනාවක් කරගෙන යනකොට කමඨාන් සුද්ධ කරනකොට අපි කොච්චර උගත්කම් දැනුවත්කම් තිබුණත් sannivedane වෙන්නේ නැත්නම් පිස්සු විහාට්ටෝ කරගෙන යන මේ IT ටෙක්නොලොජි ගැන මොකද කියන්නේ? මේ පිස්සු විහාට්ටෝ කරගෙන යන මේ මාධ්‍ය ජනමාධ්‍ය ගැන මොකද කියන්නේ? ඒ ජනමාධ්‍යයටනේ අපි දරුවෝ ඔක්කොම දැන් අද විවෘත කරලා තියෙන්නේ. එක්කිනෙකුට අත උසලා කියලා තැහෙද නැහැ කියලා. ඉතින් මුන් කොහෙද යන්නේ? මේකද අපි දෙන බූදලේ. අපි මේක ගැන කවදද බට්ටක් වාඩි වෙලා සලකා බලන්නේ. මේව තමයි ආධිනව සලකනවා කියන්නේ. Tamanna පුළුවන්කම තියෙන සද්දයක් එනවා. සද්ද එනකොට මට කේන්ති යනවා. ආයෙත් ආපුදෙන්, ආයෙත් ආපුදෙන්, ආයෙත් ආපුදෙන්. එහෙම නැත්නම් හිතවිල්ලක් එනවා. හිතවිල්ල තියෙනවා. බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ওই කිසිම දෙයක කෙලෙසයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ ඒක තියෙද්දි බලාන ඉන්න බැරිකම. ඒ විතරක් නෙමෙයි. බලාන ඉඳලා සිද්ධ වෙන දේ වාර්තාගත යුතුයි කියලා හිතෙන්නේ අපිට. නැත්නම් ඒක වාර්තාගත කරන්නේ නැත්නම් කිසිම කෙනෙකුට කිසිම බෙහෙත් තුඩුවක් ලියන්න බෑ උත්තරයක් දෙන්න බෑ කමලාන් සුද්ධ කරන්න බෑ. ඒක නිසා කෙලෙසේ මතුවෙද්දී ඒක දිස බලා සිටීම ඉතාමත්ම දක්ෂ වෛද්‍යවරු කරතයි. ලෙඩට රෝග ලක්ෂණ පිළා තියෙද්දි කලබල වෙන්න බෑ. වෛද්‍යබල වුණොත් වෙදකම කරන්න බෑ. ප්‍රොෆෙෂනල් කරන්න බෑ. එයාට රෝගියාගේ වෙන් වෙන්න ඕන. උඹටයි අමාරුව තියෙන්නේ මම බලාන ඉන්නවා. ඒ වෙන්වීමේ ලක්ෂණ නැත්තම් එයාට වෛද්‍යවරයෙක් කියන්නේ අපි. ඒ වගේ තමයි Tamanටම Tamanගේ රෝගේ මතුවේදී ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්. ඒක ඉතින් අර අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ පළවෙනිම පාඩම මේක අපි විස්තර සහිතව ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මම මෙතනින් අද දවසේ ධර්ම දේශනාව නතර කරනවා ආශිර්වාද දෙනාට මෙතෙක් තමන් භාවනා කරනකොට යම් වැරද්දක් සිද්ධ වෙලා තිබුණා නම් අන්න එතන බුදුන් ඉඳලා තියෙනවා. කරුණාකල එක වැරද්දක් කියලා හිතන්න එපා. ඒක සටහන් කරගන්න. ඒක මතක තියාගන්න. ඒක අපි නැවත නැවත මතු කරගෙන පුස්කොළ පොතක් කරුපිරිමදිනා වගේ ඒක තීරුම් ගත්තොත් සංසාරයක් ගෙනාවු කෙලස් කඳක් විමතියතයි. ඒ නිසා එවැනි දේවල් වාර්තාගත කරන්න, එවැනි දේවල් sannivedanaya කරන්න අවශ්‍ය කරන මේ පෞරුෂත්වයේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවස් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා